ඔව්. ඒක තමයි වැදගත්ම දේ. බුදුදහමේ තියෙන සුන්දරත්වය තමයි කොයිතරම් ගැඹුරු සංකල්පයක් වුණත් ඒක අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම. දුකට හේතුව ගැන කතා කරනකොට බුදුන් වහන්සේ කරන්නේ ප්‍රශ්නයක් අහන එක. උන්වහන්සේම අහනවා මහණෙනි දුක හට ගැනීමට හේතුවන ආර්ය සත්‍ය කුමක්ද කියලා. ඒක අහන්නේ අපි උත්තර දෙයි කියලා නෙවෙයි. ඒකෙන් කරන්නේ අපේ සම්පූර්ණ අවධානය ඒ මොහොතට ගන්න එක. හරි. එතකොට ඒකට දෙන පිළිතුර මොකක්ද? මම හිතන්නේ හැමෝම වගේ අහලා තියෙන වචනයක්. තණ්හාව. ඒත් මේක අපි සාමාන්‍යයෙන් හිතන ආසාව කියන වචනයට වඩා ගොඩක් එහාට යන දෙයක් නේද? මුලාශ්‍රවල මේක හරි අපූර්වවට පැතිකඩ තුනකින් විස්තර කරනවා. හරියටම ඒ පැතිකඩ තුන තේරුම් ගත්තම තමයි තණ්හාව කියන වචනේ සම්පූර්ණ බර දැනෙන්නේ. පළවෙනි එක තමයි ඒක නැවත නැවත භවයක් හැම නැත්තම් පැවැත්මක් ඇති කරනවා. ඒකට කියනවා පෝනෝද්භවිකා කියලා. දෙවෙනි එක ඒක මේ මොහොතේදීම වර්තමානයේදීම හිතට ලොකු සතුටක්, ඇලීමක්, මිහිරියාවක් ඇති කරනවා. ඒක නන්දිරාග සහගතා. තුන්වෙනි එක තමයි ඉන්න ඕනෑම තැනක ඕනෑම තත්වයක සතුටු වෙන්න. ඒකට ඇලෙන්න පොළඹමනවා. ඒක తත්‍ර తත්‍රාභි නන්දිනී. අන්තිම වෙනකනම් ටිකක් පුදුමයි වගේ ඒ කියන්නේ දුක්ඛිත තැනක වුණත් සතුටු වෙනවා කියන එකද? මුලාස්වල තිබුණ අර උදාහරණය මට මතක් වෙනවා අසූචි පනුව අසූචි ගොඩේම ඉන්න කැමැති ගොම කුරුමිනියා ගොමවලම ඉන්න කැමැති වගේ. ඒ කියන්නේ Taman ඉන්න තැන කොච්චර අප්‍රසන්න වුණත් ඒකට පුරුදු වෙලා ඒක ඇතුළෙම සතුටක් හොයාගන්නවා කියන එක ඊකට නරක සම්බන්ධතාවයකින් අයින් වෙන්න බැරි වෙනවා වගේ දෙයක්ද? ඒක හොඳ උපමාවක්. ඔව් ඒක තමයි තණ්හාවේ ස්වභාවය. ඒක අපිට පුරුදු දේ ඇතුළෙම රැඳෙන්න බල කරනවා. මේ නිසා තමයි සමහර වෙලාවට අපිට හිතෙන්නේ තණ්හාව කියන්නේ පරාජය කරන්න බරි ਸਰවබලධාරී දෙයක් කියලා. මේක නැති කරන්න බෑ. මට මේ ආසාවල එක හැප්පෙන්න ශක්තියක් නෑ කියලා අපිම හිතා ගන්නවා. හැබැයි මූලාශ්‍ර වලින් කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මහා බලවේගය එක්ක කෙලින්ම සටන් කරන්නේ අනේකේ කියලයි. ඒ කියන්නේ ලොකු ගලක් එකපාරටම පොඩි කරන්න හදනවා වගේද? එතකොට මොකක්ද හරි ක්‍රමය? හරි ක්‍රමේ තමයි ඒ ගලේ හැදෙන පළවෙනිම සියුම් පැලෛර අඳුනගන්න එක. තණ්හාව මහා බලවේගයක් වෙන්න කලින් ඒක අපේ හිතේ හරිම සියුම් විදිහක මෝදු වෙනවා. ඒ චිත්තක්ෂණය අල්ලගන්න පුරුදු වෙන එක තමයි කරන්න ඕන. කායानुපසනාව වගේ භාවනා ක්‍රම වලින් මුලින්ම පටන් ගන්න කියන්නේ ඒ නිසයි. ලොකු දාර්ශනික සංකල්ප පැත්තකින් තියලා මුලින්ම මේ මොහොතේ තමන්ගේ ශරීරයේ වෙන දේ දිහා බලන්න කියනවා. ඒක තමයි ප්‍රායෝගික පියවර. මේක හරිම වැදගත්. මොකද ගොඩක් වෙලාවට අපි කරන්නේ අතීතය ගැන පසුතැවෙන එක හරි අනාගතය ගැන ලොකු සැලසුම් හදන එක හරි. ඒත් මේ කියන්නේ ඒ දෙකෙන්ම මිදිලා මේ මොහොතට එන්න කියලයි. මූලාශ්‍රවල තිබුණු අර භද්‍රකගාමිනී කියන ගම් ප්‍රධානියාගේ කතාව මේකට හොඳම උදාහරණයක්. ඔහු එවිට බුදුන් වහන්සේගෙන් අහනවා දුක හටගන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා. ඔව් එතනදී බුදුන් වහන්සේ දෙන පිළිතුර පුදුම සහගතයි. උන්වහන්සේ කියනවා ගාමිනිය මම ඔබට අතීතයේ දුක හටගත්ත හැටි කිව්වොත් ඔබට සැකහිතෙන්න පුරුදන්. එහෙම වුණාද දන්නේ නැහැ කියලා හිතේ. අනාගතේ හටගන්න හැටි කිව්වොත් ඒකත් එහෙමයි. ඒ නිසා මම මෙතන ඉන්නවා ඔබ ඔතන ඉන්නවා. අපි දැන් මේ මොහොතේම බලමු දුක හටගන්න හැටි කියලා. මේකෙන් සම්පූර්ණ කතාවම වර්තමානයට ගෙනවා. ඊට පස්සේ උන්වහන්සේ හරිම සරල ප්‍රශ්නයක් අහනවා නේද? මේ ගමේ කෙනෙක්ව අල්ලගෙන ගියොත් හිර කරලොත් වද දුන්නොත් ඔබලි දුක හිතන අය ඉන්නවද කියලා. ගාමි කියන ඔව් ස්වාමිනී ඒ මායේ ඉන්නවා. ඊළඟට අහනවා ඒ වගේම තවත් කෙනෙක්ට ඔය ටිකම වුණොත් ඔබට කිසිම ගාණක් නැති දුකක් හට නොගන්නා අයත් ඉන්නවද කියලත් ගාමිණියකටත් ඔව් කියනවා. මෙන්න මේකයි වැදගත්ම ප්‍රශ්නය. ඇයි ඒ එහෙම වෙන්නේ? එක පිරිසක් ගැන දුක හිතෙන්නත් අනිත් අය ගැන දුකක් නොහිතෙන්නත් හේතුව මොකක්ද කියලා බුදුන් වහන්සේ අහනවා. මේක නික මනෝවිද්‍යාත්මක උපදේශනයක් වගේ. හරියටම. එතකොට ගාමිණී දෙන පිළිතුර තමයි මුළු කාරණාව මේ හදවත. ඔව් කියනවා ස්වාමිනී මට දුක හිතන අය කෙරෙහි මට චන්දරාගයක් තියෙනවා. ඒ කියන්නේ කැමැත්තක්, බැඳීමක්, මගේ කියන හැඟීමක්. අනිත් අය ගැන මට එහෙම ඡන්දරාගයක් නැහැ. අන්න එතනදීම වර්තමාන මොහොතේම දුකට හේතුව අහු වෙනවා. ඒ තමයි ඡන්දරාගය, එහෙම නැත්නම් තණ්හාව. එතකොට අර චිරවාසී කියන පුතාගෙන කතාවත් මේකටම සම්බන්ධයි. දුර ඉන්න පුතාගෙන් පණිවිඩයක් එන්න පරක්කුණාම ගාමිනීට දුක හිතනවා. ඒකට හේතුව පුතා කෙරෙහි තියෙන ඡන්දරාගය. හැබැයි බුදුන් වහන්සේ තවත් ගැඹුරට යනවා. උන්වහන්සේ අහනවා ඔබ කවදාවත් දැකලා නැති චිරවාසීගේ මවට යමක් වුණා නම් දුක හිතනවාද කියලා. ගාමිණි කියනා නෑ කියලා. මොකද ඈගෙන චන්දරාගයක් නෑ. මේකෙන් අපිට දෙන පණිවිඩය තමයි දුකේ මූලයේ තේරුම් ගන්න අතීත කර්ම ගැන හරි අනාගතය වෙන දේවල් ගැන හරි කල්පනා කරලා ඔළුව අවුල් කරගන්න ඕන නෑ කියන එක. ඒකට ලැබ් එක තියෙන Taman තුලමයි. Tamanගේ වර්තමාන බැඳීම් දිහා බැලුවම ඒක පැහැදිලිව පේනවා. වර්තමානයේ මේක තේරුම් ගත්තම නුවණකාර හිත ඒක අතීතයටයි අනාගතයටයි දෙකටම ආදේශ කරගන්නවා. හරි. එහෙනම් අපි දන්නවා දුකට හේතුව තණ්හාව. එහෙම නැත්තම් මේ චන්දරාගය කියලා. ඒක අඳුනගන්න ඕන වර්තමාන මොහොතේ කියලා දන්නවා. එතකොට මට එන ප්‍රශ්නේ තමයි මේ තණ්හාව හටගන්නේ කොහේද? ඒකේ පිහිටීම, ඒකේ ලොකේෂන් එක මොකක්ද? මූලාශ්‍රවල ඒකටත් පැහැදිලි උත්තරයක් තියෙනවා. ඔව්. ඒකට දෙන පිළිතුර හරිම ලස්සනයි. ලෝකයේ යමක් ප්‍රිය ස්වභාවද මනාප ස්වභාවද තණ්හාව හටගන්නා කලෙහි එහිම හටගනියේ. පළපදියම් වන කලෙහි එහිම පළපදියම් වෙයි. සරලවම කිව්වොත් යම් දෙයක මිහිරි බවක් ආකර්ෂණයක් තියෙනවනම් තණ්හාව එතන තමයි කූඩු හදන්නේ. ඉතින් මොනවද මේ ප්‍රියමනාප මිහිරි දේවල්? මූලාශ්‍රවල ඒවට ලයිස්තුවක් තනෝ නේද? ඔව්. ඒ ලයිස්තුව පටන් ගන්නෙ අපේම ශරීරයෙන්. ආධ්‍යාත්මික ආයතන 6. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. මේවා තමයි තණ්හාව හටගන්නා සහ පළපදියම් වෙන ප්‍රධානම තැන්. මූලාශ්‍රවල මුලින්ම ගන්නේ ඇස. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඇස තමයි ලෝකයේ වඩාත්ම ප්‍රියමනාප දී. තණ්හාව වඩාත්ම විචිත්‍රවත් ලෙස පාට පාටින් හැඩතල එක්ක හටගන්නේ එතනයි. ඒක ඇත්තට අපි ලෝකය ගොඩනගාගන්නේ එහෙන් දකින්න දේවල් එක්කනේ. ඒත් මේකේ ඇසට විතරක් සීමා වෙන දෙයක් නෙවෙයිනේ. මම ඉතන්නේ කනට ඇහෙන මිහිරි සින්දුවක, නාසයට දැනෙන සුවඳක, දිවට දැනෙන රසයක මේ හැම තැනකම ওই ක්‍රියාවලියම වෙනවා. අනිවාර්යෙන්ම මූලධර්මයේ හැම ඉන්ද්‍රයකටම එකයි. හැබැයි ප්‍රායෝගික පැත්ත ගැනත් මූලාශ්‍රවල වැදගත් දෙයක් කියනවා. ධර්මයේ විස්තර කරනකොට ඇස මුල් කරගෙන විස්තර කරත් භාවනා කරන කෙනෙක්ට ප්‍රායෝගිකව වැඩේ පටන් ගන්න පහසුම තැන ශරීරය එනම් කායගත සතිය කියලා කියනවා. ඇයි? ඇස එච්චර බලවත් නම් එතනීම පටන් ගන්න එක නේද හොඳ? හේතුර තමයි ඇසට එන රූප හරිම වේගවත් සංකීර්ණයි. ඒකට හිත ඉක්මනට ඇලෙනවා. හැබැයි ශරීරයේ දැනෙන සංවේදනාව බඩ පිම්බෙනවා, හැකිලෙනවා, හුළඟ වදිනවා මේවා සාපේක්ෂව ගොරෝසුයි, ඒ වගේම මන්දගාමි. ඒ නිසා අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට හිත එක අරමුණක තියාගන්න එක පහසුයි. එතරින් පටන් අරගෙන හිතේ තියෙන යහුසුළු බව, එක තැනක ඉන්න තියෙන අකමැත්ත මුලින්ම අඳුන ගන්න පුළුවන්. ඒක තමයි ක්‍රමානුකූල මාර්ගය. මේක හරිම රසවත්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් 6 ඇස කන වගේ දේවල් හරිත දොරවල් වගේ තණ්හාව ඇතුල් වෙන්නේ මේ දොරවල් වලින්. එතකොට මේ හැම දොරකින්ම එන තොරතුරු එකතු කරලා ප්‍රොසෙස් කරන පාලක මැදිරියක් වගේ දෙයක් තියනවාද? මේ හැම දෙයක්ම සම්බන්ධීකරණය කරන කෙනෙක් ඉන්නවද? ඒක තමයි ඊළඟට එන ගැඹුරම සංකල්පය විඥානය. මූලාශ්‍රවල මේක පැහැදිලි කරන්න හරිම ලස්සන උපමාවක් භාවිතා කරනවා. හිතන්න දෙපාර්තමේන්තුවක් තියෙනවා කියලා. ඒකේ සේවාංශ 6ක්. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු 6 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හරි. අධ්‍යක්ෂකවරු 6 දෙනෙක්. හැබැයි මේ 6 දෙනාටම ඉන්නේ එකම පෞද්ගලික ලේකම්වරයක්. ඇය හරිම දක්ෂයි, රූම තරුණයි. හැම තොරතුරක්ම හැම ගනුදෙනුවක්ම සිද්ධ වෙන්නේ ඇය හරහා. ඇය තමයි විඥාණය. ඒ කියන්නේ ඇසේ අධ්‍යක්ෂකවරයාට වැඩක් කරගන්න ඕන නම් ඒකත් වෙන්නේ මේ ලේකම්වරිය හරහා. කනේ අධ්‍යක්ෂකවරයාටත් එහෙමයි. ඇය නැතුව කිසිව කෙනෙක්ට වැඩක් කරන්න බෑ. වව්. එතකොට මේ ලේකම්වරයාට කොච්චර වැඩක්ද? එයාට නිවාඩුවක්වත් නැද්ද? අන්න ඒක තමයි වැදගත්ම ප්‍රශ්නය. ඔව්, ඇයට රාජකාරී නොකරන විවේකයෙන් ඉන්න වෙලාවකුත් තියෙනවා. ඒ තමයි විඥානය කිසිම ඉන්ද්‍රියක් එක්ක සම්බන්ධ නොවි කිසිම කෙලෙස් ස්වභාවයකින් තොරව නිකම්ම පවතින අවස්ථාව. මේකට තමයි මූලාශ්‍රවල කියන්නේ පබස්සරමෙදං පික්කවේ චිත්තං එනම් සිත ප්‍රභාස්වරයි කියලා. ප්‍රභාස්වරයි ඒකට ආලෝකවත් කියන එක වගේද? ඔව් ඒ වගේ. හිතන්න අභ්‍යවකාශයේ තියෙන සූර්ය ආලෝකය ගැන ඒක හැමතැනම තියෙනවා ඒත් කිසිම වස්තුවක නොගෙටුනොත් අපිට පේන්නේ අඳුර විතරයි. ආලෝකය ප්‍රකට වෙන්න නම් ඒක ග්‍රහලෝකයක හරි වෙනත් වස්තුවක හරි වදින්න ඕන. ඒ වගේ විඥානය කියන මේ ප්‍රභාස්වර දේ ඇස කන වගේ ඉන්ද්‍රිය අරමුණු වල ගැටුනම තමයි දැනගැනීමක් විදිහට ප්‍රකට වෙන්නේ. එහෙම නැතිව ඒකේ මුල් ස්වභාවය පිරිසුදුයි. මේක ඇහුම මට අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාව මතක් වෙනවා. ඒක හරිම සංවේදී කතාවක්. එතුමා මරණාසන්නව ඉන්න වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ ඇවිත් දේශනා කරනවා මේ ස්පර්ශය, දැනීම විඥාණයෙන් වෙන් කරලා දකින්න කියලා. ඒක අහපු ගමන් එතුමා අඬන්න පටන් ගන්නවා. ඔව් ඔහු අඬමින් අහනවා අනේ ස්වාමිනි මම බුදුන් වහන්සේගේ ප්‍රධානම දායකයා වෙලත් ඇයි මට මේ තරම් වටිනා ධර්මයක් මීට කලින් අහන්න ලැබුණේ නැත්තේ කියලා. ඒකෙන් පෙන්නේ මේ දැනුමේ තියෙන ප්‍රායෝගික වටිනාකම. අපි සාමාන්‍ය ජීවිතයේදී සැපයි දුකයි කියන ලේබල් අලවගෙන ජීවත් වෙනවා. හැබැයි මරණය වගේ නිර්වත් සත්‍යයකට මුහුණ දෙනකොට ඒ ලේබල් ඔක්කොම ගැලවිලා යනවා. එතකොට තමයි මේ යථාර්ථය තේරුම් ගැනීමේ වටිනාකම දැනෙන්නේ. ඒක හරිම ගැඹුරුයි. ඒ කියන්නේ ඔහු දුක් වෙන්නේ මිය යන එකට විතරක් නෙනෙයි. තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම එදිනෙදා දුක් කළමනාකරණය කරගන්න තිගුණු මේ වටිනා මෙවලම පාවිච්චි කරන දැනගෙන හිතියේ නෑ නේද කියලා. හරියටම ඒක තමයි මේ කතාවේ තියෙන ශක්තිය. මේක මරණ මංචකයේදී විතරක් ඕනොන දෙයක් නෙවෙයි. මේක හැම මොහොතකම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අර බාහ්‍ය දාරුචීරයට දේශනා කරා වගේ දකින දේ දැකීමක් පමණක් බව, ඇසෙන දේ ඇසීමක් පමණක් බව වර්තමාන මොහොතේදීම සිහියෙන් යුතුව දැනගන්න එක. එතනින් එහාට කතාව ගොතන්න යන්නේ නැතුව ඒ මොහොතේ මේක නවත්තන එක. ඉතින් මේ හැමදේකින්ම අපිට පැහැදිලි වෙන්නේ දුකට හේතු වන තණ්හාව කියන මේ සංකීර්ණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ පිටින් එන දෙයක් නිසා නෙවෙයි. ඒක අපි තුලම මේ මොහොතේම අපේම ඉන්ද්‍රිය දොරටු හරහා ක්‍රියාත්මක වෙන දෙයක් කියලයි. ඒක තේරුම් ගන්න පරීක්ෂණාගාරය තියෙන්නේත් අපි තුලමයි. ඕ ප්‍රායෝගික මාර්ගයේ වෙන්නේ ඒ ක්‍රියාවලිය සිදුවන මොහොතේදීම එය නිරීක්ෂණය කිරීම දැකීම දැකීමකින් පමණක් අවසන් කරන්න. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. එතනින් එහාට මේක ලස්සනයි මේක මට ඕන හරි මේක කැතයි මට එපා හරි කියලා කතාව දිගාරින්නේ නැතුල ඉන්න පුරුදු වෙන එක. ඒක තමයි මුළු සංසාර ගමනම කියන්නේ. එසේනම් මේ ගවේෂණයේ අවසානයේ අපිට කල්පනා කරන්න ඉතිරි වෙන ප්‍රශ්නය මෙයයි අපේ එදිනෙදා ජීවිතයේදී වැඩියෙන් අපේ අවධානය යොද ගන්න අපේ තණ්හාව වැඩියෙන් අවුස්සන ඉන්ද්‍ර දුරටුව කුමක්ද? ඒක ඇසද, කනද, නැත්නම් නිරන්තරයෙන් දුවන මනසද? ඒක අඳුනගෙන ඊළඟ වතාවේ ඒ දොරටුවෙන් ඇලීමක් හරි ගැටීමක් හරි එනකොට තත්පරයකට එක දිහා නිකම් බලාගෙන ඉන්න පුංචි උත්සාහයක් ගත්තොත් ඒකේ මොන වගේ වෙනසක් වෙන්න පුළුවන්ද? ආයුබෝවන්. අපේ මේ ගැඹුරු විමසුමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කිමිදෙන්නේ යන්නේ හරිම සියුම් ඒ වගේම අපේ ජීවිතේට කෙලින්ම බලපාන මාතෘකාවකට. ඒ තමයි දුක එහෙම නැත්නම් තණ්හාව කියන දේ අපේ ඇතුළෙම අපේම හිත, අපේ ඇහැ, කන වගේ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා හැඩන්නේ කොහොමද කියන ක්‍රියාවලිය දිහා බලන්න. අපි මේකට පදනම් කරගන්නේ සතිපට්ඨාන සූත්‍රය ගැන ගැඹුරු විග්‍රහයක් තියෙන දේශනා මාලාවක කොටස් ටිකක්. අද අපි අවධානය යොමු කරන්නේ 86 වෙනි පිටුවේ ඉඳන් 109 වෙනි පිටුව දක්වා කරුණු වලට. මේකෙදි අපේ ඉන්ද්‍රියන් හරහා එන අත්දැකීමක් කොහොමද අන්තිමේදී කර්මයක් දවටපත් වෙලා අපි අනාගතය නිර්මාණය කරන්න කියන අනුපිළිවෙල පැහැදිලි කරනවා. නියමයි. එතකොට අපේ අරමුණ මේ න්‍යාය පොතේ තියෙන විදිහටම ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි ඒක අපි එදිනෙදා ජීවිතේට අපි හැමදාම මුහුණ දෙන ප්‍රශ්නවලට ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියන එක හොයාගන්නයි. ඉතින් අපි මේ ගමන පටන් මේ මුළු ක්‍රියාවලියම පාලනය කරන වගේ ඉන්න අර විඥානය කියන සංකල්පයෙන්. හරි. අපි මේ විඥානය කියන එක ටිකක් ගලවලා බලමු. මූලාශ්‍රයේ තියෙනම හරිම ලස්සන උපමාවක්. හරියට දෙපාර්තමේන්තු හයක් තියෙන ආයතනයක ඒ හැමදේම සම්බන්ධීකරණය කරන හරිම දක්ෂ රූමත් පෞද්ගලික ලේකම්වරයෙක් ඉන්නවා වගේලු. ඔව්. ඒ උපමාවෙන් කියන්නේ අපේ ඉන්ද්‍රයන් 6 ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ දෙපාර්තමේන්තු 6ට එන ඕනෑම තොරතුරක් ගනුදෙනුවක් වෙන්න නම් අර ලේකම්වරිය ඒ කියන්නේ විඥාණය අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕන. ආ ඒ කියන්නේ ඇහැට රූපයක් පේනත් විඥාණය ඕන කනට සද්දයක් ඇහෙන්නත් ඔව් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුනම එකට එකතු වෙන්න ඕන. නැත්තම් කිසිම ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒක එච්චරටම කේන්ද්‍රීය නිසා වෙන්නේ නැති ගොඩක් අය මේක සදාකාලික ආත්මයක් වගේ දෙයක් කියලා වරදවා හිතාගන්නේ. හැමදේම දන්න, හැමදේම පාලනය කරන කෙනෙක් ඇතුලේ ඉන්නෝ වගේ හැඟීමක් එනෝනේ. හරියටම හරි. නමුත් මූලාශ්‍රය තියෙනවා හිත නවත්තලා කල්පනා කරන ඕන තැනක්. ඒ තමයි මේ දක්ෂ ලේකම්වරිය හැම වෙලේම රාජකාරියේ නෙමෙයිලු වෙන්නේ. ආ එයා කිසිම දෙපාර්තමේන්තුවකට සම්බන්ධ නොවි කිසිම රාජකාරියක නොයෙද්දි එයාගේම සුන්දරත්වයෙන් නිකලැලව ඉන්න අවස්ථාවකුත් තියෙනවලු. මූලාශ්‍රය මේකට කියනවා ප්‍රභාස්වර විඥානය කියලා. ප්‍රභාස්වර. ඒ කියන්නේ නිකන් ආලෝකවත් පිරිසිදු වගේ දෙයක්. ඒත් ඒක අපිට ප්‍රායෝගිකව අල්ලගන්න පුළුවන්ද? මොකද අපි සාමාන්‍යයෙන් දන්නේ රූපයක් දකින විඥානය, සද්දයක් අහන විඥානය විතරයිනේ. කිසිම දෙයකට සම්බන්ධ නැති විඥානයක් ගැන හිතාගන්න තමාරොයි. ඒක තේරුම් ගන්න මූලාශ්‍රයේ තවත් අපූර්ව උපමාවක් තියෙනවා. හිතන්න මුළු අභ්‍යවකාශයේම සූර්යාලෝකයෙන් පිරලා තියෙනවා කියලා. හරි. ඒත් අපි මිහෙයිමම් බලනකොට අපිට පේන්නේ කළුවරක් විදියට. ඇයි? ඒ ආලෝකය වැඩිලා පරාවර්තනය වෙන්න කිසිම වස්තුවක් අභ්‍යවකාශයේ නැති නිසා. ආ, ඒ වගේමයි. ඒ වගේම තමයි අපේ විඥානයත් මූලිකවම ප්‍රභාස්වරයි පිරිසිදුයි. ඒත් ඒකේ ස්වභාවය අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ රූපයක්, ශබ්දයක් වගේ බාහිර අරමුණක් එක්ක ගැටුනම විතරයි. ආ එතකොට ඒ ගැටීම සිද්ධ වෙන මොහොත තමයි මෙතන වැදගත්ම තැන වෙන්නේ. මට අර අනාථපිණිකෝවාද සූත්‍රයේ කතාව මතක් වෙනවා. මරණාසන්න වී ඉන්න අනාථපිණික සිටුතුමාට සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවනේ. ඇහැට රූපයක් ගැටීමෙන් නැති වෙන ස්පර්ශය වෙනම දෙයක්, විඥානය කියන්නේ වෙනම දෙයක් විදිහට දකින්න කියලා. ඒක අහලා සිටුතුමා අඬනවා. මැරෙන්න බයට නෙවෙයි. නෑ, මැරෙන්න බයට නෙවෙයි. තමම් බුදුන්ගේ ප්‍රධාන දායකයෙක් වෙලත් මේ වගේ ගැඹුරු දෙයක් මීට කලින් අහන්න බැරි වුණානේ කියලා. ඔව්, ඒක තමයි හරය ප්‍රායෝගික මාර්ගය වෙන්නේ අපේ අවධානය මාරු කරන එක. අපි සාමාන්‍යයෙන් කරන්නේ දකින රූපය. ඒ කියන්නේ ඒකේ ලස්සන, අවලස්සන, පාට වගේ දේවල් වල අතරමං වෙන එක. හ්ම්. ඒ වෙනුවට මෙතන දැකීමක් සිද්ධ වෙනවා කියලා දැකීමේ ක්‍රියාවලිය පැත්තට අවධානය යොමු කරන එක මූලාශ්‍රයේ කියනවා හරියට අන්ධයෙක් වගේ රූපයේ ආකර්ෂණයට අහු වෙන්නේ නැතුව දකින බව විතරක් දකින්න කියලා. ඒක හරිම ප්‍රබල අදහසක්. ඒත් ඒක කරන එක ලේසි නැහැ. ලස්සන දර්ශනයක් දකිනකොට මම දකින්නේ දැකීමේ ක්‍රියාවලියක් කියලා හිතන එක හරිම කෘත්‍රිම දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ඒ මුල් ප්‍රතිරෝගය පහු කරන්නේ කොහොමද? ඒකට තමයි ක්‍රමානුකූල පුහුණුවක් ඕන වෙන්නේ. එකපාරටම මේ වගේ සියුම් දෙයක් කරන්න බෑ. මූලාශ්‍රය පැහැදිලිවම කියනවා පටන් ගන්න ඕන ශරීරයෙන් කියලා. ශරීරෙන්. ඔව්. ආනාපානසතිය වගේ ආස්වාස ප්‍රස්වාසය දිහා බලනින් එක, එහෙම නැත්නම් බඩේ පිම්බීම හැකිලිම දිහා බලනින් එක වගේ කායානුපස්සනාවක් තමයි අඩිතලම. ඒක හරියට දුවන පනින හිතක් අල්ලලා කණුවක බඳිනවා වගේ වැඩක්. මුලින්ම ඒ විදිහට හිත වර්තමානයේ ස්ථාවර කරගත්තට පස්සේ මේ වගේ සියුම් මානසික ක්‍රියාවලි දිහා බලන්න අවශ්‍ය සම්සුන්කම සහ තියුණු බව ලැබෙන්නේ. හරි. එතකොට ඒ ස්ථාවරත්වයේ මත ඉඳගෙන අපි අර කිව්ව විඥාණය බාහිර අරමුණක ගැටෙන මොහොත දකිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ගැටුණට පස්සේ හිතේ ඇතිවෙන පළවෙනිම ප්‍රතික්‍රියාව මොකක්ද? මං හිතන්නේ මේක හොඳයි, මේක නරකයි, හරි මේක ගානක් නෑ, හරි කියන වර්ගීකරණයක් වෙන්න ඇති. ඒකද වේදනාව කියන්නේ. හරියටම හරි. ඒක තමයි ඊළඟ පුරුක. විඥානයේ අරමුණක් එක්ක සම්බන්ධ වුණ ගමන්ම, ඒ කියන්නේ ස්පර්ශය ඇති වුණ ගමන්ම කිසිම පාලනයකින් තොරව ඉබේම වගේ වේදනාවක් හටගන්නවා. ඉබේම. ඔව්. අපි සාමාන්‍යයෙන් දන්නේ වේදනා වර්ග දෙකයිනේ. සැප වේදනාව, ඒ කියන්නේ සුඛ වේදනාව සහ දුක් වේදනාව. අපි මුළු ජීවිත කාලෙම කරන්නේ සැප හොයන එකයි, දුකෙන් පැනලා දුවන එකයි. හැබැයි මූලාශ්‍රය තුන්වෙරි හරිම තීරණාත්මක වේදනාවක් ගැන කතා කරනවා. ඒක තමයි අපි වැඩියෙන්ම නොසලකා හරින වේදනාව. ඔව්. ඒ තමයි අදුක්කම සුඛ වේදනාව. දුකකුත් නැති, සැපකුත් නැති, මදහත් වේදනාව. උදාසීනයි වගේ දැනෙන හැඟීම. හ්ම්. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේ හිතට ආරක්ෂිත නිවසක් වගේ කියලාලු. මොකද එතන සැපේ ඇලෙන්නවත් දුකේ ගැටෙන්නවත් දෙයක් නැහැනේ. ඇත්ත. ඒත් ඒකෙම භයාංග පැත්තකුත් තියෙනවා. ඒ තමයි එතන උත්තේජනයක් නැති නිසා භාවනා කරන කෙනෙක්ට උනත් ඒකට හිත යන්නකොට නිින්ද යන්න හිත අලස වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නම් ඇත්ත. අපි නිකන් ඉන්න වෙලාවට කිසිම දෙයක් කරන්න නැති වෙලාවට හරිම කම්මැලි. හිත මොකක් හරි උත්තේජනයක් හොයනවා. ෆෝන් එක අතට ගන්නවා, ටීවී එක දානවා. ඒ මැදහත් බව දරා ගන්න අමාරුයි. නමුත් මූලාශ්‍රයේ කියනවා හරිම පුදුම කතාවක්. යෝගාවචරය අර මැදහත් වේදනාවට අවදි වුණොත් එතනදී බුදුහාවදුරුව පහළ වෙනවා වගේ කියලා. ඒ කියන්නේ ගැඹුරුම ප්‍රඥාව පහළ වෙන්න තියෙන හොඳම තැන තමයි අපි කම්මැලි කියලා හිතන නොසලක හරිනේ උදාසීන මොහොත. ඒත් ඒකට ළඟා වෙන්න එකත් ක්‍රමානුකූල ගමනක් වෙන්න ඇති. ඒ ගමන කොහොමද යන්නේ? එකපාරතන අර මැදහත් වේදනාව අල්ලගන්න බැහැනේ. බෑ. මූලාශ්‍රය කියනවා මුලින්ව Tamanට හොඳක දැනෙන වේදනා දෙක, ඒ කියන්නේ දුක සහ සැප, ඒ දෙකේ ස්වභාවය දකින්න ඕනේ කියලා. හරි. භාවනා කරනකොට කකුල් රිදෙනෝ වගේ දුක් වේදනාවක් ආවම ඒකෙන් පැනලා දුවන්නේ නැතුව ඒකේ හට ගැනීම මැද සහ නැති වී යන හැටි බලනින්න ඕන. හ්ම් ඊට පස්සේ භාවනාවෙන් හිත සමාධිගත වෙනකොට ප්‍රීතියක් සැපයක් එනවා. මූලාශ්‍රය ඒක උපමා කරන්නේ හුලං හොඳට අල්ලපු සරුංගලයක් යොවන ළමෙක් ලබන සතුටට. ආ ඒ සතුට උපරිමටම විඳලා ඒකෙත් හට ගැනීම සහ නැතිවීම දැකලා ඒකත් අත්හැරියට පස්සේ අර සියුම් අදුක්කම සුඛ වේදනාව කියන උපේක්ෂාවට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හැම සැපක් සහ දුකක් අතරම මේ මැදහත් වේදනාව තියෙනවා. තියෙනවා. ඒත් ඒක කොච්චර ඉක්මනින් මාරු වෙනවද කියනවනම් අපිට ඒක අහුවෙන්නේ නැහැ. භාවනාවෙන් හිත සියුම් වෙනකොට තමයි මේක අඳුනගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට අපිට අත්දැකීමක් ආවා ස්පර්ශය. ඒකට අදාළව හැඟීමක් ඇති වුණා වේදනාව. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ හැඟීමත් එක්කම වගේ අපි ඒ අත්දැකීමට නමක් දෙනවා ලේබල් එකක් ගහනවා මේ මගේ යාළුවා කියලා හඳුනාගන්නෙත් මේ මට බනින සද්දයක් කියලා තේරුම් ගන්න තේ ක්‍රියාවලියෙන් නේද ඒකටද සංඥාව කියන්නේ හරියටම හරි. ඒක තමයි ඊළඟට සිද්ධ වෙන දේ. සංඥාව එහෙම නැත්නම් හඳුනා ගැනීම මේක තමයි අපි යථාර්ථය ගැන අපේම කතන්දර ගොඩනගා ගන්න තැන. මූලාශ්‍රය කියනවා භාෂාව සංකේත වගේ දේවල් බාහිර ලෝකයේත් එක්ක sannivedana කරන අත්‍යවශ්‍ය වුණාට ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමට ඒවා බාධාවක් වනෝ කියලා. ඒක හරිම රසවත් අදහසක්. අපේ නිර්වත් වර්තමාන මොහොතට මුහුණ දෙන්න බයයි වගේ නේද? අත්දැකීමක් කාපු ගමන් අපි ඒකට ලේබල් එකක් ගහනවා, ඒක ගැන කතාවක් ගොතනවා, ඒක අපිට ආරක්ෂාවක් වගේ. උදාහරණයක් විදිහට රෑට් ඔෆිස් එකෙන් ලොක්කගෙන් ඊමේල් නොටිෆිකේෂන් එකක් આવුත් ඇත්තටම වෙලා තියෙන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ රතු පාට තිතක් පෙනෙන එක විතරයි. ඒක තමයි නිර්වත්තක් දැකීම. ඔව් ඒත් සංඥාව ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කතාවක් ගොතනවා. අනේ ඇයි මේ වෙලාවේ මම මොකක් හරි වැරද්දක් කළාද මොනවාරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා අපි ඊමේල් එක බලන්නත් කලින් ලොකු කතාවක් හදාගෙන ඒකට අදාළව බයක් කනස්සල්ලක් ඇති කරගන්නවා. අපි එක පික්සල් එකකින් පටන් අරන් සම්පූර්ණ කාංසාව කියන චිත්‍රපටියම හදාගන්නවා. එකගොත මේකට තියෙන ප්‍රායෝගික විසඳුමත් කලින් වගේම අවධානය මාරු කරන එකද. ඒ කියන්නේ මේ මගේ ආලුවා කියලා ලේබල් එකේ අතරමං වෙනවා වෙනුවට මෙතන හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා කියලා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය පැත්තට අවධානය යොමු කරන එක. ඒක තමයි මග. මූලාශ්‍රයේ මේක පැහැදිලි කරන්න අන්ධයන් සහ ඇතාගේ උපමාව පාවිච්චි කරනවා. ආ, ඔව්. අන්ධ මිනිස්සු ටික දෙනෙක් ඇතාගේ එක එක කොටස් අල්ලලා ඇතා ගැන විස්තර කරනවා. කකුල් අල්ලපු කෙනා කියනවා ඇතා කියන්නේ කණුවක් වගේ කියලා. බලිගය අල්ලපු කෙනා කියනවා කොස්සක් වගේ කියලා. කනාල්ලපු කෙනා කියනවා කුල්ලක් වගේ කියලා. හැමෝම කියන්නේ එයාලා අල්ලපු කොටසට අදාළ ඇත්ත. ඒත් කවුරුත් සම්පූර්ණ ඇතාව දකින්නේ නැහැ. අපිත් කරන්නේ ඒකමයි. අපි යථාර්ථයේ එක පුංචි පැතිකඩක් අල්ලගෙන ඒක තමයි සම්පූර්ණ ඇත්ත කියලා හිතා ගන්නවා. ඒ කියන්නේ සංඥා විපල්ලාස හතරට ඒ කියන්නේ නিত্য සුඛාත්ම සුභ විදියට වැරදියට හඳුනා ගන්නෙත් මේ විදියට එක පැත්තක් විතරක් දකින්න නිසා වෙන්නේ නැති. ඔව්. දිගටම සිහියෙන් බලන් ඉන්නකොට තමයි අර wen wenම පෙනුන කොටස් ඔක්කොම එකිනෙකට සම්බන්ධ එකම ක්‍රියාවලියක කොටස් විදිහට පේන්න ගන්නෙ. එතකොට තමයි සම්පූර්ණ ඇතාව. ඒ කියන්නේ යථාර්ථයේ ඇත්ත ස්වභාවය පේන්න ගන්නෙ. හරි. එළම අපි මේ ක්‍රියාවලියේ අවසාන පුරුකට එමු. අපිට අත්දැකීමක් ආවා. ඒක ගැන හැඟීමක් ආවා. අපි ඒකට ලේබල් එකක් ගැහුවා. ඊට පස්සේ ඉතින් ඒකට අනුව මොකක් හරි කරන්න හිතනෝනේ. ක්‍රියා කරන්න පෙළඹවීමක් එනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මයයි කියමි. කියන ප්‍රසිද්ධ දේශනාව මතක් කරනවා. ඔව් චේතනාව තමයි අපේ අනාගතය නිර්මාණය කරන ගාමක බලය. යමක් කරන්න හිතන එක ඒ චේතනාව පදනම් වෙන්නේ අපි කලින් කතා කරපු සංඥාව මත. හ්ම්. අපි යම් දෙයක් හොඳයි හෝ නරකයි කියලා හඳුනාගත්තට පස්සේ ඒකට අනුව ක්‍රියා කරන චේතනාවක් පහළ වෙන්නේ. කවුරු හරි අපිට බැන්නා කියලා හඳුනාගත්තොත් සංඥාව ආපහු බනින්න හිතනවා. චේතනාව. ඒතරොඩ සංඥාම කියන්නේ මිරිඟුවක් වගේ කතන්දරයක් වගේ දෙයක් කියලා තේරුම් ගත්තොත් ඒක මත පදනම් වෙන චේතනාවට තියෙන බලයත් නැතිවලා යනවා. හරියටම. ඒ කතාව ඇත්ත නෙවෙයි කියලා දකිනකොට ඒකට ප්‍රතිචාර දක්වන්න තියෙන පෙළඹවීම ඉබේම සිඳිලා යනවා. එතකොට මෙන්න මේකයි ඇත්තටම ගිහි ජීවිතයේට වැදගත්ම තැන. අපි හැමදාම ගැටුම් එක්කනේ ජීවත් වෙන්නේ. ඔෆිස් එකේ, ගෙදර, පාරේ කවුරු හරි මොකක් හරි කිව්ව ගමන් ෂණිකව ප්‍රතිචාර දක්වලා පස්සේ ඒ ගැන පසුතැවෙන්න අවස්ථා අනන්තවත් තියෙනවා. මේ ක්ෂණික ප්‍රතික්‍රියා කරන චේතනාව පාලනය කරගන්න ක්‍රමයක් ගැන මූලාශ්‍රය කතා කරනවද? ඔව් ඒකට හරිම ප්‍රායෝගික සංකල්පයක් හඳුන්වලා දෙනවා අපන්නක ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. සිහියෙන් යුතුව ප්‍රතික්‍රියා නොකිරීමේ මාර්ගය. මූලාශ්‍රයේ තියෙන හරිම ප්‍රබල උපමාවක්. සර්පයක් ඉන්නෝ ඌට ගැහුවොත් උක්ෂණිකව දෂ්ට කරනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. මලමිනියක් තියෙනම ඒකට ගැහුවොත් කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. හ්ම්. අපන්නක පටිපදාව කියන්නේ මේ දෙක අතර මැද්ද තියෙන ප්‍රතිපත්තිය. සර්පෙක් වගේ ක්ෂණිකව දෂ්ට කරන්නෙත් නැහැ. මලමිනියක් වගේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන්නෙත් නැහැ. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක ගැටුම දිහා බලලා ඒකේ ඇතුළාන්තය තේරුම් අරගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න ගන්න ප්‍රඥාවන්ත තීරණයක්. හරියටම ඒක ශක්තියක්. තමන්ගේ හිතේ නැගෙන පළවෙනි ආවේගයට වහල් නොවි තත්වේ නිරීක්ෂණය කරලා වඩාත් සුදුසු දේ කරන්න ඉඩ තියා ගැනීමක්. ෂණිකව දුර්වහණෙන් නැතුව මොකද වෙන්නේ කියලා බණනින්න එක. ඒක ගිහි ජීවිතයක ගැටුම් කළමනාකරණය කරගන්න පුළුවන් ප්‍රබලම මෙවලමක්. අපි අද ඇත්තරම ගියේ ගැඹුරු ගමනක් අපි අභ්‍යන්තර ලෝකයේ ප්‍රධානියා වගේ ඉන්න විඥාණයෙන් පටන් අරගෙන වේදනා සංඥා සහ අවසානයේදී අපේ අනාගතේ නිර්මාණය කරන චේතනාවන් දක්වා තණ්හාව හටගන්නා ආකාරය අපි අනුපිළිවෙලින් විමසා බැලුවා. මෘතල තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ මානසික ක්‍රියාවලිය නැති කරන්නවත්, මර්ධනය කරන්නවත් උත්සාහ කරන එක නෙවෙයි. ඒ වෙනුවට සිහියෙන් යුතුව ඒව දිහා බලාගෙන ඉඳලා ඒවා එක්ක අපි පවත්වන සම්බන්ධතාවය වෙනස් කරගන්න එක. ඒක ක්‍රමානුකූල ගමනක්. ඒක රායකින් කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඕ ශාරීරිය සහ ආශ්වාස ප්‍රශ්වාසයේ වගේ සරල අතට අහුවෙන දෙයකින් පටන් අරගෙන ක්‍රමෙන් සිතේ සියුම් ක්‍රියාකාරීත්වය දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි මේ විමසම අවසන් කරමු පුංචි අභියෝගාත්මක සිතුවිල්ලකින් මූලාශ්‍රයේ සඳහන් වෙන කුමාරවරු තුන්දෙනෙක් ගැන කතාවක්. පළවෙනි කෙනාට පුරුවන් යටසැකිල්ලක් හදන්න. දෙවෙනියාට පුරුවන් ඒකට මස්ලේ පුරවන්න. තුන්වෙනියාට පුළුවන් ඒකට පණ දෙන්න. දවසක් මේ තුන්දෙනාම එකතු වෙලා කොටියකේ ඇටසකිල්ලක් හදලා ඒකට මස්ලී පුරවලා අන්තිමට ඒකට පණ දෙනවා. අන්තිමට මොකද වෙන්නේ? ඒ කොටියාම මේ තුන්දෙනාව කාලා දානවා. ඒක හරිම ප්‍රබල රූපකයක් නේද? ඒක හරියට අපි දවස පුරාම අපේ හිත ඇතුලේ කරන දේ වගේ. ඔව්. සමහර විට අපේ සංඥා සහ චේතනා වැඩ කරන්නේත් ඒ විදිහට වෙන්නේ නැති. අපි යථාර්ථයෙන් පොඩි කෑල්ලක් ඉකනේ ඇට කෑල්ලක් වගේ. ඇත්ත සිදුවීමක් කරගන්නවා. උදාහරණයක් විදිහට කෙනෙක් අපිට hello කිව්වේ නැහැ කියන එක. හරි. ඊට පස්සේ අපි ඒ වටා අපේම කතාවක් ගොතනවා. ඒ කියන්නේ මස් ලේ පුරවනවා. එයා මාත් එක්ක තරහයි මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ අපි අපේ ප්‍රතික්‍රියාවෙන් ඒ කියන්නේ එයාගෙන් දවසම ඈත් වෙලා ඉන්න ගන්න තීරණෙන් ඒකට පණ දෙනවා. අන්තිමට අපිම හදාගත්තේ කනසල්ල කියන කුටියටම අපිවම ඕ වෙනවා. හරියේ තමයි. එතකොට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ මොහොතේ ඔබ ඔබේ මනස තුල මොන වාගේ කුටියකම වමින් ඉන්නවද? අද අපි කතා කරන්නේ දුක ඇති වෙන හැටි, ඒ කියන්නේ තණ්හාව ගැන. මේ ලේඛනයේ තියෙන කරුණු අපේ කාර්යබහුල ජීවිතවලට ඇත්තටම පාවිච්චි කරන්න පුරුවන් කොහොමද කියන එක ගැනයි. අපි මුලින්ම බලමු මේ විඥානය කියන සංකල්පේ පැහැදිලි කරන්න දීලා තියෙන උපමාව ගැන. මේවා හරිම ගැඹුරුයි. හැබැයි එදිනදා ජීවිතයට ඒක සම්බන්ධ කරගන්න පොඩි බාධාවක් වෙන්න පුළුවන්. ඔව් අර දෙපාර්තමේන්තු 6කට සේවය කරන ලේකම්වරියකේ උපමාව වගේ. ඒවා. හරියටම. ඒක බුද්ධිමය වශයෙන් හරිම රසවත්. හැබැයි ඉතින් ඔෆිස් එකේ වැඩ ගොඩ ගහිලා ඉන්න වෙලාවක කොමෙලී කම්වරිය කියලා හොයන්න යන එක ප්‍රායෝගික නෑ නේද? ඒක තමයි ප්‍රශ්නේ. එතකොට වෙන්නේ විඥානය කියන්නේත් අපි හොයාගන්න ඕන අල්ලගන්න ඕන තවත් එක සංකල්පයක් වෙන එක විතරයි. හ්ම්. ඒකෙන් අපේ අත්දැකීමෙන් එක තවත් ඈත් වෙනවා. ඔව්. ඒක පොතේ තියෙන න්‍යායක් විතරක් වෙනවා. අපි විඥානය හොයන්න ගිහින් ඇත්තටම ඒ මොහොතේ සිද්ධ වෙන දේ මඟ හරවා ගන්නවා. මෙතන තියෙන දුර්වලතාවය තමයි ඒ. එහෙමනම් අපි මේකට යෝජනාවක් විදිහට අර විඥානය හොයන එක පැත්තකින් තියලා හරි. ඒ වෙනුවට අපේ හැම ඉන්ද්‍රිය අධ්‍යක්ීමකම තියෙන අර දැනගැනීමේ ස්වභාවය අඳුරගන්න උත්සාහ කරමුද? හා. ඒක නියමයි. ඒ කියන්නේ වෙනම දෙයක් හොයනවා වෙනුවට දැනටමත් සිද්ධ වෙන දෙයක් නිරීක්ෂණය කරන එක. ඔව්. හිතන්නකෝ පාරේ යනකොට එකපාරට වාහනයක නලාසොද්දයක් එහෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි ගැස්සෙනවා නැත්තම් බනිනවා. ඔව්. හැබැයි මේ අලුත් විවිහට බැලුවොත් අපි කොමගේ විඥානය කියලා හොයන්නේ නැහැ. එතකොට ඒ වෙනුවට එතන තියෙන ක්‍රියාවලි තුන දිහා බලනවා. එළියෙන් ආව ශබ්දය, ඒක ඇතුළට ගත්ත කන, සහ ඒ ශබ්දය දැනගත්ත බව. අන්න අර දැනගත්ත බව a simple knowing ඒක තමයි විඥානය කියන එකේ ප්‍රායෝගික අත්දැකීම. ඒක හරිම පැහැදිලි. අර සාරිපුත්ත හාමුදුරුව අනාථපිණ්ඩික සිටුතුමාට දෙන උපදේශත් මේකටමනි සම්බන්ධ වෙන්නේ. ඔව්. උණුසුම් කෝපි කොප්පය ගැන කියන එක. ඔව්. ඒ රස්නේ කියන ශාරීරික සංවේදනයයි ඒ රස්නේ බව දැන ගැනීමයි දෙක කියලා වෙන් කරලා දකින්න පුහුණු වෙන එක. හැබැයි ඉතින් ඒක කියන තරම් ලේසි නෑ නේද? ඇත්ත. ඒක පුහුණුවක්. හැබැයි මේ පුහුණුව පටන් ගන්න තැන තමයි මේ. මූලාශ්‍රයේ සඳහන් වෙන පබස්සර චිත්ත කියන සංකල්පයත් මෙතනදී උදව්වක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ මූලික ස්වභාවය, අර දැනගැනීමේ ස්වභාවය හරිම පිරිසිදුයි පැහැදිලියි කියන එක. ඒක කිලිටි වෙන්නේ පස්සේ එකතු වන දේවල් වලින්. හරියටම. අපේ ප්‍රතිචාර, මත විනිශ්චයන් වලින් තමයි ඒක වර්ණ ගෑන්මෙල්ලි. එතකොට ප්‍රායෝගිකව එකෙන් කියවෙන්නේ කෝපිකෝප්පේ රස්නේ දැනගත්තාම හරිම සැපයි, හරි අනේ අත පිච්චනවා හරි කියලා හිතන්න කලින් තියෙන නිකම්ම නිකන් දැන ගැනීම අඳුර ගන්න පුළුවන් කියන එකද? ඔව්. ඒක තමයි පදනම. එතකොට අර ලේකම්බරයේ උපමාවෙන් මිදිලා තමන්ගෙම අත්දැකීම ඇතුළට එන්න පුළුවන් වෙනවා. හරි. එතකොට අපි විඥානීය වගේ සංකල්පයක් ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගත්තා කියමුකෝ. හැබැයි ඒකෙන් තවත් ප්‍රශ්නයක් එනවා. මොකද්ද? ඒ තමයි මූලාශ්‍රයේ කතා කරන සුතමය, චින්තාමය, භාවනාමය කියන ප්‍රඥාවේ අධීර පුන. ආ, ඒ තුන අතර තියෙන පරතරය. ඔව්, ඒ පරතරය. පොතපතින් දැනගන්න එකයි ඒ ගැන හිතන එකයි ඇත්තතම ජීවිතය අත්දැකීමක් කරගන්න එකයි අතර තියෙන දුර. නූතන ගිහි ජීවිතේ තියෙන ලොකුම අභියෝගයක් තමයි ඒක නේද? ඒක ඇත්ත. මූලාශ්‍රය කියනවා සැබෑ අවබෝධයේ එන්නේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමෙන්මයි, ඒ කියන්නේ භාවනාවෙන්මයි කියලා. ඉතින් හැබැයි අපි කී දෙනෙකුටද දවසට පැය ගාණක් භාවනා කරන්න වෙලාවක් තියෙන්නේ? ඒක තමයි. රැකියාව, පවුල, වගකීම් එක්ක අපි හැමෝම වගේ හිර වෙලා ඉන්නේ අර පළවෙනි අධියර දෙකේ. බණ අහනවා, පොත් කියවනවා, හිතනවා. ඔව් ඒ ගැන හිතනවා. ඒත් ඒ දැනුම ජීවිතේ ප්‍රශ්නයක් ආවම පාවිච්චි වෙන්නේ නැහැ. මෙතන දුර්වලතාවය තමයි මේ පරතරය පහු කරන්න පැහැදිලි පාලමක් මේ මූලාශ්‍රයෙන් යෝජනා කරලා නැති එක. ඉතින් මේකට අපි මොකක්ද කරන්න පුළුවන් යෝජනාවක්? මෙන්න මේකට හොඳ යෝජනාවක් තියෙනවා. ඒ තමයි දවස පුරාම භාවනාවේ ක්ෂුද්‍ර මොහොතවල් නිර්මාණය කරගන්න එක. ශුද්‍ර මොහොතවල් ඒ කියන්නේ ඒ කියන්නේ විධිමත් විදිහේ පැයක් එක තැන ඉඳගෙන භාවනා කරන බව වෙනුවට අපි කරන සාමාන්‍ය වැඩකටයුතුම මේ ගැඹුරු සංකල්ප අත්දකින පරීක්ෂණාගාරයක් බවට පත් කරගන්න එක. ආ හරි. ඒ කියන්නේ කරන වෙඩේම තමයි භාවනාව වෙන්නේ. ඔව් මූලාශ්‍රය කියනෝ වගේ පටන් ගන්න හොඳම තැන තමයි කය. හිතන්නකෝ ඔයා දරුණු වාහන තදබදයක හිර වෙලා ඉන්නෝ කියලා. හරි. සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සරහා ඉන්න කෙනාට බනින එක තමයි. ඔව් ඒක තමයි ප්‍රතික්‍රියාව. හැබැයි ඒ වෙනුවට මොහොතකට තමන්ගේ ශාරීරියේ දිහාට අවධානය යොමු කරන්න පුළුවන්. හ්ම්ම්. සුක්කානම තදින් අල්ලගෙන ඉන්න අත් දෙකේ තියෙන තදගතියේ උරහිස් වලට දැනෙන ආතතිය. මේව නිකම් නිකම් නිරීක්ෂණය කරන එක. අන්න ඒක භාවනාවේ ක්ෂුද්‍ර මොහොතක්. ඒක නම් හරිම ප්‍රායෝගිකයි ප්‍රතික්‍රියා කරනවා වෙනුවට සිද්ධ වෙන දේ නිරීක්ෂණය කරනවා එවැගේම අර පියරූපං සාතරූපං කියන කාරණිය ප්‍රියමනාප දේවල් නිසා තණ්හාව හටගන්න හැටි තේරුම් ගන්නත් මේ ක්‍රමය පාරිචි කරන්න පුළුවන් නේද කොහොමද හිතන්නකෝ අපි අලුත්ම දුරකථනයක වෙළඳ දැන්වීමක් දකිනවා හරි ඒක දැක ගමන් මටත් ඕක ඕන කියලා හිතනවා අන්නේ මොහොතේ ඒ ක්‍රියාවලියම නිරීක්ෂණය කරන්න පුළුවන් 1 ප්‍රියමනාප රූපය. 2. ඒකෙන් හිතේ ඇතිවුන සුන්දර හැඟීම. 3. ඒ හැඟීම නිසා ඇතිවුන මට තෝන කෙන තණ්හාව. නියමයි. අපි තණ්හාව හටගන්නා යාන්ත්‍රණයම අතටම අල්ල ගන්නවා. ඔව්. ඒ පියවර තුන තත්ත්වකාලීනව දැක ගන්න පුළුවන් නම් අන්න ඒකත් භාවනාවක්. ඒක තව ටිකක් ගැඹුරට ගෙනිච්චොත් අපිට පටිච්ච සමුප්පාදය වගේ ගැඹුරු ධර්මකාරණයක් වුණත් දෛනික ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්. හිතන්න ඔයාට ඔෆිස් එකෙන් හිත රිදෙන විදිහේ ඊමේල් එකක් එනවා. හරි ඒකනම් හැමෝටම වෙන දෙයක්. එතනදී වෙන දේ දිහා බලන්න එක ඇසයි ඊමේල් එකේ වචනයි එකතු වෙනවා. ඒ කියන්නේ ස්පර්ශය. ම්ම් වේදනාව ඇති වෙනවා. ඔව් අප්‍රසන්න හැඟීමක් වේදනාවක්. ඊගඟට ඒකට සැරෙන් උත්තරයක් යවන්න ආසාවක් එනවා. තණ්හාව. ඊට පස්සේ ඉතින් ක්‍රියාවට නංවනවා. කම්මය. හරියටම. මේ දාමේ අඳුරගන්න එකම ලොකු දෙයක්. ඒක අඳුරගත්තම අපිට ඒකට හසු නොවි ඒ දාමය කඩලා දාන්න අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒකයි න්‍යාය ප්‍රායෝගික කරනවා කියන්නේ. හොඳයි අර ඊමේල් උදාහරණයේදී අපි දැක්කා ඒ දාමය ඒක හඳුනාගත්තම ඊළඟට එන ප්‍රශ්නේ තමයි හරි දැන් මම මොකක්ද කරන්න කියන එක. ක්ෂණිකව පිළිතුරු නොදී ඉන්නේ කොහමද? අන්න එතනට තමයි මූලාශ්‍රයේ තියෙන අපන්නක පටිපදා කියන පිළිවෙත උදව් වෙන්නේ. හැබැයි ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද? මේ අපන්නක පටිපදා ඒ කියන්නේ වැරදින්නේ නැති පිළිවෙත ආවේගයට ක්‍රියා නොකරන එක. ඒක නිෂ්ක්‍රීයව බලාගෙන ඉන්න එකක් එහෙම නැත්නම් පරාජය බාර ගන්න එකක් විදිහට වරදවා වටහා ගන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක ඇත්ත. අර දෂ්ට කරන සර්පයා සහ නිසල මලසිරුර අතර වෙනස කියන උපමාව ගත්තම තරංගකාරී රැකියා ස්ථානයකදී ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එක යකත් වෙනවා වගේ පේන්න පුළුවන්. ඔව්. මම ඒ කටවහගෙන ඉන්නේ කියලා හිතෙන්න පුළුවන්. මෙතන දුර්වලතාවය තමයි මේ ප්‍රතික්‍රියා නොකිරීම පිටපස තියෙන ශක්තිය ඒක එදිනෙදා අභියෝගවලට ගලප ගන්නා හැටි පැහැදිලි කරලා නැති එක. එහෙනම් අපි මේ සංකල්පේ නැවත අර්ථකථනය කරන්න ඕන. අපණ්ඩක පටිපදාව කියන්නේ නිෂ්ක්‍රීය බවක් නෙමෙයි. ඒක ෂණික ආවේගශීලී ප්‍රතික්‍රියාවක් වෙනුවට ප්‍රඥාගෝචර ප්‍රතිචාරයක් දක්වන්න කාලය ලබා ගැනීමක්. ඔව්. උත්තේජනයයි ප්‍රතිචාරයයි අතර තියෙන පොඩි හිඩැස අර පරතරය හොයාගන්න එකේ තමයි භාවනාව තියෙන්නේ. ඒ හිඩැස හොයාගන්න එක. ඒක ලස්සන අදහසක්. ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? හිතන්නකෝ ඔෆිස් එකේ සගයෙක් හැමෝම ඉස්සරහා ඔයා කරපු වැඩක් විවේචනය කරනවා. එතකොට ඉතින් හිතට එන පළවෙනිම දේ තමයි Tamanම ආරක්ෂා කරගන්න හරි අනිත් කෙනාට ආපහු පහර දෙන්න හරි. ඒ තමයි ක්ෂණික චේතනාව. මූලාශ්‍රය කියනවා වගේ චේතනාව තමයි කර්මය. හරි. දැන් අර හිදෙසේ හොයාගන්නවා කියන්නේ එක හුස්මක් ගන්න තරම් පොඩි වෙලාවක් නිකන් ඉන්න එක. මුකුත්ම නොකර. මුකුත්ම නොකර මුකුත්ම නොකියා එක හුස්මක් ගන්නවා. අන්න ඒ නැවතීම තුල අර ආවේගශීලී ප්‍රතික්‍රියාවේ රැල්ල පහ වෙලා යනවා. ඊට පස්සේ ප්‍රඥාම මත පදනම් වූ ප්‍රතිචාරයක් දෙන්න අවස්ථාව ලැබෙනවා. සමහර විට ඔයා එහෙම කියන්නේ ඇයි කියලා තව ටිකක් පැහැදිලි කරන්න පුළන්ද කියලා අහන එක. ඒක යටත් වීමක් නෙවෙයි. ඒක ශක්තියක්. මූලාශ්‍රයේ තියෙන අර වෙළඳ නායකයෝ දෙන්නගේ කතාවත් මේකට හොඳ උපමාවක් නේද? ඔව්. ජාතක කතාව. ඒගශීලී. අනේකා දුරදිග බලලා නුවණින් වැග කරනවා. අපේ දෛනික තීරණත් ඒ වගේ. කොටස් වෙළඳපොලේ ප්‍රවණතාවක් පස්සේ දුවනවා වෙනුවට පරිවේෂණය කරලා දුරදිග බලලා ආයෝජනය කරන එක ඒක ප්‍රඥාගෝචර ප්‍රතිචාරයක්. ඔව්. ඒක අපේ මුදල් විතරක් නෙවෙයි සම්බන්ධතාවලටත් අදාළයි. අවසාන වශයෙන් මේකට සම්බන්ධ වෙන තවත් ගැඹුරු කාරණයක් මූලාශ්‍රයේ තියෙනවා. මරීචි කූපමා සංඥා. ඒ කියන්නේ අපේ සංඥා, ඒ කියන්නේ අපි දේවල් ගැන හදාගන්න ලේබල් මිරිඟුවක් වගේ කියන එක. ඔව්. මේක අර ප්‍රතික්‍රියා නොකිරීම ප්‍රගුණ කරන්න ලොකු උදව්වක්. ඒ කොහොමද? කරදරකාරී ප්‍රධානියා කියන ලේබල් එක මිරිඟුවක් වෙන්නේ කොහොමද? එයා ඇත්තදම කරදරකාරී නම්? ප්‍රශ්නේ ඒක තමයි. කරදරකාරී ප්‍රධානියා කියන්නේ අපි හදාගත්ත ලේබල් එකක් සංඥාවක්. ඒක අපේ අර්ථකථනය. ඔව්. ඒක සත්‍ය නෙවෙයි. අපි මේ ලේබල් එක අලවගත්තම එයා කරන හැමදේම අපි දකින්නේ ඒ කණ්ණාඩියෙන්. එතකොට අපේ ප්‍රතිචාර හැමතිස්සෙම ආවේගශීලී වෙනවා. හැබැයි මොහොතකට ඒ ලේබල් එක ගලවලා ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සයා දිහා බලන්න උත්සාහ කළොත් සමහර විට එයාටත් ප්‍රශ්න ඇති. අන්න එතකොට අපේ සංඥාව මිරිංගුවක් බව තේරෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා වඩාත් කාරුණිකව නුවණින් ප්‍රතිචාර දක්වන්න. අපි ප්‍රතික්‍රියා කරන්නේ ලේබල් එකට නෙවෙයි ඇත්ත මිනිස්සයාට. එහෙමනම් අද සාකච්ඡාවෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පණිවිඩය තමයි විමුක්තිය කියන්නේ පෑ ගණන් භාවනා කරලා ලබන ඈත ඉලක්කයක් නෙවෙයි ඒක අපි එදිනෙදා ගන්න හුස්ම වගේ ලැබෙන හැම ඊමේල් එකක් වගේ අපිට සමීප දෙයක් කියන එක. ඔව් ඒ කියන්නේ අපේ ජීවිතයේ හැම තත්පරයක්ම ප්‍රඥාව පුහුණු කරන පරිේශනාගාරයක් කරගන්න පුරුවයින්. අපි කතා කරපු ප්‍රධාන යෝජනා තුනෙන් කිව්ුණෙත් ඒකම තමයි. පළමුව විඥානය වගේ ගැඹුරු සංකල්ප හොයනව වෙනුවට තමන්ගේම අත්දැකීම තුළින් ඒ දැනගැනීමේ ස්වභාවය හඳුනා ගන්න එක දෙවනුව දවස පුරාම අපි කරන සාමාන්‍ය වැඩ කටයුතු තුලම භාවනාවේ ක්ෂුද්‍ර මොහොතවල් නිර්මාණය කරගන්න එක සහ අවසාන වශයෙන් ආවේගශීලී ප්‍රතික්‍රියාවක් සහ නුවණින් දෙන ප්‍රතිචාරයක් අතර තියෙන ඒ වටිනා හිඩැස ඒ පරතරය හොයාගන්න පුරුදු වෙන එක ඒකට අපි මිනිස්සු සහ දේවල් ගැන හදාගත්තේ ලේබල් මිරිංගුවක් වගේ දකින්න පුහුණු වෙන එක ලොකු උදව්වක් වෙනවා. ඔබත් මේ යෝජනා ඔබේ කාර්යබහුල ජීවිතයට ගලපගෙන ඒ තුنين ලැබෙන අත්දැකීම් කොහොමද කියලා නැවතත් අපත් එක්ක බෙදාගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අද අපි මේ සාකච්ඡාවේදී බලමු සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ 76 හා 77 වන කොටස්වල තියෙන ගැඹුරු කරුණු නූතන ගිහි සාධකයෙක්ට කොහොමද Tamanගේ කාර්යබහුල ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න පුරුවන් වෙන්නේ කියලා? ඔව් එතනදී මට පේන පළවෙනි කාරණේ තමයි මේ විග්‍රහය තුලින් නූතන ගිහි සාධකයාට විඥාණය වගේ ගැඹුරු සංකල්ප ප්‍රායෝගික භාවනා අත්දැකීමක් බාට පත් කරගැනීමේ මඟ පෙන්වීමේ තව ටිකක් පැහැදිලි කරන්න තිබුණා. ඒක ඇත්ත. මොකද මේ විග්‍රහයේ විඥානය පැහැදිලි කරන්න අර ලේකම්වරියකගේ උපමාව වගේ හරිම බලවත් රූපක යොදාගෙන තියෙනවා. ඔව් ඒක ඊටාම පැහැදිලි. අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාවෙනුත් ඒක තේරුම් ගැනීමේ වටිනාකම හොඳටම පේනවා. ඒත් ගැටලුව තියෙන්නේ මට හිතෙන විදියට මේ වගේ උසස් සංකල්ප සහ කායගත සතිය වඩන්න කියන උපදේශ අතර තියෙන පරතරය. හ්ම්. ඒ කියන්නේ දවසම වැඩ කරන කෙනෙක්ට ඔව් දවසම මීටින් වල ඊමේල් වල ඉන්න කෙනෙක්ට මේ දෙක කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක ටිකක් අමාරු වෙන්න පුළුවන් නේද මට තියෙන ප්‍රශ්නෙත් එතනමයි දැන් අර සම්පස්සය විඥාණයෙන් වෙන් කරගන්න කියන උපදෙස භාවනා කරන කෙනෙක්ට තේරෙනවා ඔව් ඒත් ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ට ඒකේ නැත්තරම මොකද්ද කියවෙන්නේ ඒකේ ප්‍රායෝගික අර්ථය නැති වෙලා වගේ පබස්සර චිත්තං කියන සංකල්පය ගැන හිතුවත් එහෙමයි. ඒක හරියට ලැංගා වෙන්න වැඩි গুপ্ত දෙයක් වගේ සමහරුන්ට දැනෙන්න පුළුවන්. හරියටම. එහෙනම් අපි බලමු කොහොමද මේ පරතරය අඬු කරන්න කියලා. හිතන්න අර ලේකම්වරිය, ඒ කියන්නේ විඥාණය, සහ දෙපාර්තමේන්තු 6, ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ භාවනා මධ්‍යස්ථානයක විතරක් නෙවෙයිනේ. හ්ම්. එදිනෙදා ජීවිතේ හැමතැනම. ඔව්. හිතන්නකෝ ඔබ කාර්යබහුල වෙලාවක වාහනේ එලවනවා. එකපාරටම වෙන වාහනයක් වේගයෙන් ඉස්සර කරනවා. ඔව් එතකොට ඉතින් ඇස ඒ කියන්නේ එක දෙපාර්ට්මන්ටුවක් ඒ දර්ශනීය දකිනවා විඥාණය අර ලේකම්වරිය ඒක අනතුරක් නැත්තම් අගෞරවයක් කියලා ක්ෂණිකව ලේබල් කරනවා ඊට පස්සේ තමයි කේන් තියෙන්නේ හරියටම ඉතින් අභ්‍යාසය වෙන්නේ අර කේන්තියට සම්පූර්ණයෙන්ම ඉඩ දෙනව වෙනුවට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙච්ච විදිහ දකින්න පොඩි උත්සාහයක් ගන්න එක. ඒ අදහස හොඳයි. ඒත් ප්‍රායෝගිකව එක අමාරුයි නේද? ඒ වගේ වෙලාවක හැංගීම එන්නේ හරිම වේගෙන්. ඔදු කියන ඒ නිරීක්ෂණයට ඒ හිඩසට වෙලාවක් කොහෙද? හ්ම් අර අනාථපිණ්ඩික සිටුතුමාට දුන්න උපදෙස වගේ හිතමුකෝ පීඩාකාරී ඊමේල් එකක් ආවම සම්පස්සය ඒ කියන්නේ ඊමේල් එක සහ වින්නානය ඒ කියන්නේ තේරුම් ගන්න සිත වෙන් කර ගන්නවා කියලා. ඔව්. ඒත් ඒ වෙලාවට හිතට යන පීඩනය කලබලය හරිම බලවත්. ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. අපි හිතන්නේ ඒක ලොකු සංකීර්ණ දෙයක් කියලා. ඒත් ඇත්තකම ඒක ක්ෂුද්‍ර පුහුණුවක්. උපදේශ පීඩනය නැති කරගන්න කියන එක නෙවෙයි. එහෙනම් උපදේශ පීඩනය හඳුනා ගන්න කියන එක. ඊමේල් එක දැක්කම හදවත ගැහෙන වේගය වැඩි වෙනවා, උරහිස් තද වෙනවා, එහෙම දැනෙනව නේද? ඔව් ඔව්, ඇඟට දැනෙනවා. අන්න ඒ ශාරීරික සංවේදනීය මොහතකට සමහර විට තප්පර 3කට විතරක් නිරීක්ෂණය කරන්න මේ මගේ පීඩනය කියලා එකට සම්පූර්ණයෙන්ම ඇලී යන්න කලින් ආ මේ තමයි පීඩනය ශරීරයට දැනෙන විදිහ කියලා දකින්න. අන්න ඒක තමයි හිඩ සහදා ගැනීම කියන්නේ. ආ ඒක නම් ප්‍රායෝගිකයි. ඒ කියන්නේ හැංගීමත් එක්ක පොරබදිනවා වෙනුවට ඒක ශරීරයට දැනෙන විදිය නිරීක්ෂණය කරන එක. හරියටම. එතකොට අර පබස්සර සිත කියන සංකල්පය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒකත් දිනදා ජීවිතයට ගලප ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. පබස්සර සිත කියන්නේ අර පීඩාකාරී ඊමේල් එකට ප්‍රතිචාර දක්වන්න කලින් තිබුණු සිතේ ස්වභාවය. අර නිස්කලං පැහැදිලි බව. ආගන්තුක උපක්ලේශ කියන්නේ අර ඊමේල් එක නිසා ආපු පීඩනය, කේන්තිය බය වගේ හැඟීම්. ඒවා ඇවිත් අර පැහැදිලි බව වහගන්නවා. ඔව්. ඉතින් භාවනාව කියන්නේ ඒ ආගන්තුක අමුත්තන්ව හඳුනා ගන්න එයාලට යන්න ඉඩ දෙන එක. එයාලා ගියාම ඉතුරු වෙන්නේ අර මුලින් තිබුණු පැහැදිලි ස්වභාවයමයි. ඒක අනුතින් හදාගන්න දෙයක් නෙවෙයි. ඒක පැහැදිලි. එතකොට දෙවනි කාරණය වේදනා තුන, ඒ කියන්නේ දුක්ඛ, සුඛ, අදුක්ඛම සුඛ හරහා යන භාවනාමය ගමන විශේෂයෙන්ම අදුක්ඛම සුඛ අවස්ථාව ඇතිවන අභියෝග ගිහි ජීවිතයේ යථාර්ථයන් එක්ක සම්බන්ධ කරලා ප්‍රායෝගික උපදෙස් දීමෙන් මේ විග්‍රහය තවත් ශක්තිමත් කරන්න තිබුණා. ඕ. ඒක හරිම වැදගත්. විග්‍රහයේ කියනවා අදුක්කම සුඛ වේදනාව, ඒ කියන්නේ සැපකුත් නැති දුකකුත් නැති මැදහත් වේදනාව බුදුන් පහලවන ඒ වගේම නිදිබර විය හැකි තීරණාත්මක තැනක් කියලා. භාවනාවකදී නම් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒත් ගිහි ජීවිතයේදී අපිට අදුක්කම සුඛ වේදනාව දැනෙන්නේ උසස් භාවනා අත්දැකීමක් විදියක නෙවෙයිනි. නෑ කොහෙත්ම නෑ. අපිට ඒක දැනෙන්නේ කම්මැලිකම, නීරස බව, නැත්තම් ඒකාකාරී බව විදියක. හරියටම මම හිතන්නේ අපේ දිනදා ජීවිතයෙන් 80%ක්ම වගේ ගත වෙන්න ඔය අදුක්කම සුඛ අවස්ථාවේ. උදාහරණයක් විදිහට පිගන්සේදීම, ට්‍රැෆික් එකේ ඉන්න එක, සුපර් මාකට් එකේ පොලිමක ඉන්න එක මේ කිසිම දෙයක් දුකකුත් නෙවෙයි සපකුත් නෙවෙයි. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපි ක්ෂණිකව ෆෝන් එක අතට ගන්නවා, සෝෂල් මීඩියා බලනවා, වීඩියෝ එකක් බලනවා, මොකක් හරි උත්තේජනයක් හොයනවා. අපි මේ නීරස මැදහත් බවෙන් පැනලා දෝනවා. ඔව්, ඔය පිඟන් සෝදන උදාහරණය නම් මට හොඳටම දැනෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ හිත කොහේ හරි යවලා ඒ වැඩේ ඉවරයක් කරන එක. ඒ වෙලාවට සිහියෙන් ඉන්නවා කියන අදහස ඇත්තටම අභියෝගයක්. ඉතින් අර විග්‍රහයේ කියන මෙම අවස්ථාවේදී අවදියෙන් සිටිය යුතුයි කියන උපදෙස අපි ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? මම හිතන්නේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතින් මොකටද මේ නීරස දෙයක සිහියෙන් ඉන්නේ? ඒකේ නැති වැඩේ මොකද්ද කියන එක. ඔව්. අපි හිතන්නේ භාවනාව කියන්නේ සැප වේදනාවක හරි ශාන්ත අත්දැකීමක හරි ඉන්න එක කියලා. ඇයි කම්මැලිකමක සිහියෙන් ඉන්න ඕන? ඒකට හේතුව තමයි ඒ නීරස ඒකාකාරී අවස්ථා තමයි අපේ මනස පුහුණු කරන්න තියෙන හොඳම ජිම් එක. හ්ම් ඒක හොඳ උපමාවක්. අපි ඒ වෙලාවට ෆෝන් එකට යොමු වෙන්නේ මනස උත්තේජනයට ඇබ්බැහි වෙලා තියෙන නිසා. ඒ ඇබ්බැහිය නිසා තමයි අපිට එක දෙයක අවධානයෙන් ඉන්න අමාරු. ඉතින් පුහුණුව වෙන්නේ පුහුණුව වෙන්නේ ඒ නීරස බව දැනුණු විට පැනලා දුවනවා වෙනුවට මොහොතක් ඒකත් එක්ක ඉන්න එක. පිගන් සෝදනකොට ස්පොන්ජ් එකේ ස්වභාවය, වතුරේ උෂ්ණත්වය දැනෙන්න ඉඩ හරින එක. වාහන තදබදයක ඉන්නකොට සුක්කනුම අල්ලන් ඉන්න අත්වල සංවේදනය දැනගන්න එක. ඒක හරියට මානසික බරක් උස්සනවා වගේ වැඩක්. ඒක සැප දෙයක් නෙවෙයි. ඒත් ඒකෙන් මස් පිණ්ඩු ශක්තිමත් වෙනවා. ඒ වගේ නීරස දෙක සිහියෙන් ඉන්න පුහුණු වෙනකොට මනසේ අවධානය ඒ කියන්නේ සිහිය ශක්තිමත් වෙනවා. එතකොට විග්‍රහය කියන නිදි කිරා වැටීම කියන එක. ඔව් ඒක නූතන ජීවිතේදී සිහි විකලව සෝෂල් මීඩියා වල එහෙම් මෙහෙ යන්නේකට සමාන කරන්න පුළුවන් නේද? දෙකම එකම විදිහ පැනලා යාම. හරියටම. දෙකම එකම මූලික ගැටලුවක්. ඒක තේරුම් ගත්තාම අපිට අපේ දවසේ තියෙන හැම නීරස මොහොතක්ම භාවනා අභ්‍යාසයක් කරගන්න පුළුවන්. ඒ අවදීන් සිටීමේ අභ්‍යාසය කියන අදහස මම හිතන්නේ අපි ඊළඟට කතා කරන චේතනාව සහ කර්මය කියන මාතෘකාවටත් හොඳටම සම්බන්ධයි. ඕ මොකද ඒ අවදියෙන් ඉන්න මොහොත තමයි අපිට චේතනාවක් ක්‍රියාවක් වෙන්න කලින් අල්ලගන්න පුළුවන් තැන. එතරින් තමයි තුන්වෙනි කාරණයට එන්නේ. චේතනාව කර්මය පොකට පත්වෙන ආකාරය සහ සංඥාවේ මායාකාරී ස්වභාවය පිළිබඳ සාකච්ඡාව එදිනදා ජීවිතයේ ක්ෂණික තීරණ ගැනීමේදී ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් මානසික මෙවලමක් විදිහට ඉදිරිපත් කරා නම් තවත් හොඳයි. මේ කොටසේ අපන්නක ජාතකයේ වගේ කතාන්දර මෙස ප්‍රතික්‍රියා නොකිරීමේ වැදගත්කම පැහැදිලි කරනවා. ඒත් මට හිතෙනවා ගිහි කෙනෙක්ට කර්මය කියන වචනේ ඇහුනම ඒක මේ ජීවිතයට අදාළ නැති විශ්වීය සංකල්පයක් වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතික්‍රියා නොකිරීම කියන එක කාර්ය බහුද වැඩපොළකදී අක්‍රියව දුර්වලව ඉන්නා වගේ අර්ථයක් දෙන්නත් පුළුවන් නේද? ඔව් වෙච්ච දෙයකට කමක් නැහැ වගේ අදහසක්. මම සම්පූර්ණයෙන් එකඟයි. විශේෂයෙන්ම අර සංඥාවේ මිරිංගුවක් කියන අදහස. පීඩාකාරී මීටින් එකක ඉන්නකොට මගේ ප්‍රධානියා මාව විවේචනය කරනකොට ඒක මට මිරිංගුවක් වගේ දැනෙන්නේ නෑ. ඒක හරීම සැබෑ දෙයක් වගේ නේද දැනෙන්නේ? ඔව්, ඊටාම සැබෑ දෙයක්. එතකොට චේතනාව කර්මේ වෙයි කියන ගැඹුරු අදහස මේ මොහොතට ගලපගන්නේ කොහොමද? අපි ඒක සරල කරලා බලමු. චේතනාව කර්මේ වෙයි කියන එක ඔබේ චේතනාවන් මොහොතින් මොහොත ඔබේ යථාර්ථය නිර්මාණය කරනවා කියලා තේරුම් ගමු. හ්ම්. අර රැකියා ස්ථානයේ උදාහරණයම ගමු. ඔබේ සගයෙක් ඔබට කෙටි විවේචනාත්මක ප්‍රතිචාරයක් ඊමේල් එකකින් එවනවා. හරි. ඔබේ සංඥාව, ඒ කියන්නේ perception එක, ඔබ ඒක තේරුම් ගන්න විදිහ ෂණිකව ඒක ඔහු එය මාව යටපත් කරන්න හදනවා කියලා ලේබල් කරනවා. මේක තමයි මිරිංගුවා. ඒකේ ඇත්ත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හරියටම සමහර විට එයාට වෙලාව තිබුණේ නැතුව ඇති. හරි. ඒත් ඒ වෙලාවට මගේ හැඟීම නම් මේක ඇත්ත කියලයි. මගේ සංඥාව කියන්නේ මට පහර දෙනවා කියලා. ඉතින් මම මොකද කරන්නේ? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ අර විකෘති වෙන්න පුළුවන් සංඥාව ආරක්ෂාකාරී හරි තරහ පිරුණු හරි පිළිතුරක් යවන්න චේතනාවක්. ඒ කියන්නේ ඉන්ටෙන්ෂන් එකක් ඇති කරනවා. ඔබ ඒ චේතනාව මත ක්‍රියාත්මක වෙලා ඊමේල් එක යවූ සැනින් ඒක කර්මයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ ඔබ අලුත් යථාර්ථයක් හැදුවා. දැන් දෙන්න අතර ගැටුමක් තියෙනවා. ඔව්. එතකොට ප්‍රතික්‍රියා නොකිරීම කියන්නේ ඒ ඊමේල් එකට උත්තර නොදී ඉන්න එකද? ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ. ඒක හරියට පරාජය පිළිගන්නවා වගේ. ඒක තමයි ගොඩක් අය හිතන විදිහ. මගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ධර්මය අපව අක්‍රීය ජීවිතයට මූණ දෙන්න බැරි අය කරනවද කියන එක. නෑ කොහිත්ම නෑ. අපණ්ඩක පටිපදාව කියන්නේ අක්‍රීයව ඉන්න එක නෙමෙයි. ඒක බුද්ධිමත්ව ක්‍රියා කිරීම. ඒ කියන්නේ ප්‍රතික්‍රියා නොකිරීම කියන්නේ පළමු ආවේගියට අනුව ක්‍රියා නොකර මොහොතක් නතර වීමේ අභ්‍යාසයයි. අපි ඒකට කියමු මානසික පරිපත කඩනයක් කියලා. mental circuit breaker එකක් වගේ. හරිම හොඳ යෙදුමක්. ඒ ඊමේල් එක දැක්කම ඇතිවන පළමු හැඟීම මාව යටපත් කරන්න හදනවා. ඒක යථාර්ථයේ පළමු කෙටුම්පතක් විතරයි. නැත්තම් මිරිඟුවක් වෙන්න පුරවන් කියලා හඳුනා ගන්න. හරි මම මේ පරිපත කටණය ක්‍රියාත්මක කළා කියමු. මම ආවේගයෙන් උත්තර දෙන්නේ නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ප්‍රතික්‍රියා කරනවා වෙනුවට කරුණ පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් අහන්න. ඔබේ ඊමේල් එක ලැබුණා මට මේක තව ටිකක් පැහැදිලි කරගන්න පුරුවන්ද වගේ සරල දෙයක්. ආ ඒකෙන් වෙන්නේ විකෘති වෙන්න ඉඩ තියෙන සංඥාවේ ඉඳන් අහිතකර චේතනාවක් දක්වා දිවෙන දාමය ඔබ කඩලා දාන එක. හරියටම. ඔබ කර්මය නිර්මාණය වෙන්න කලින් ඒ ක්‍රියාවලියට මැදිහත් වෙනවා. මේක තමයි සිහියෙන් ක්‍රියා කිරීම කියන්නේ. මේක දුර්වලකමක් නෙවෙයි, ඊටාම ඉහළ මානසික ශක්තියක්. ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා. ඒ කියන්නේ අභ්‍යාසය වෙන්නේ චේතනාව ක්‍රියාත්මක වෙලා කර්මය නිර්මාණය වෙන්න කලින් මූලික සංඥාව නිරීක්ෂණය කරලා ඒක ප්‍රශ්න කරන එක. ඕ ඒක එදිනෙදා ජීවිතේ ඕනෑම සම්බන්ධතාවයකට පෞල් ජීවිතයට පවා යොදා ගන්න පුළුවන් ප්‍රායෝගික මෙවලමක්. එහෙමනම් අපි අද කතා කරපු දේවල් සාරාංශයක් විදිහට බලමු. පීඩාකාරී ඊමේල් එකක් ලැබීම හෝ රිය පැදවීම වගේ දෛනික ජීවිතයේ කුඩා මොහොතවල් තුළ ප්‍රායෝගිකව හඳුනා ගන්නා ආකාරය අපි කතා කළා. ඔව්. එතනදී අභ්‍යාසය වෙන්නේ හැඟීමට සම්පූර්ණයෙන්ම යට වෙන්න කලින් ඒක ශරීරයට දැනෙන විදිය මොහොතකට නිරීක්ෂණය කරලා කුඩා හිඩසක් හදාගන්න එක. දෙමගනුව ජීවිතයේ ඒකාකාරී නීරස අවස්ථා ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාව මනස පුහුණු කිරීමේ ව්‍යායාමයක් විදිහට භාවිතා කරන ආකාරය අපි සාකච්ඡා කළා. පොලිමක ඉන්න එක හරි පිඟාන් සෝදන එක හරි වගේ අවස්ථාවලදී ෂණිකව උත්තේජනයක් හොයනව වෙලුවට ඒ මදහත් බව තුල අවදියෙන් ඉන්න පුහුණු වීමෙන් අපේ සමස්ත සිහිය සහ අවධානය ශක්තිමත් කරගන්න පුළුවන් බව අපි පෙන්වා දුන්නා. ආවේගශීලීව ප්‍රතික්‍රියා කරන වෙනුවට අපේ පළමු හැඟීම හෝ තේරුම් ගැනීම ප්‍රශ්න කරලා පැහැදිලි කර ගැනීමෙන් ගොඩක් ගැටුම් වළක්වා ගන්න පුළුවන් බව අපි දැක්කා. ඉතින් මේ යෝජනා ක්‍රියාවට නංවලා නැවතත් ඔබගේ කාර්යය අපි වෙත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එමගින් තවදුරටත් එය ශක්තිමත් කර ගැනීමට අපට සහය වෙන්න පුළුවන්. ද ඩිබේට් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතාබහට ලක් කරන්නේ දුකට හේතුව. ඒ කියන්නේ තෘෂ්ණාව ගැන මූලාශ්‍රයේ තියෙන ඊටාම ගැඹුරු විග්‍රහයක්. ඔව්. ඉතින් මෙතනදී මතුවෙන කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි දුකට හේතුව විදිහට දක්වන මේ ඡන්ද රාගය හෙවත් ඇල්ම ඒක හැම වෙලාවෙම හැම කෙනෙකුටම එක වගේ බලපාන විශ්වීය නීතියක්ද එහෙම නැත්නම් ඒක අපි තෝරගත්ත විශේෂිත අවස්ථාවලදී විතරක් ක්‍රියාත්මක වෙන સંદર્ભයට සාපේක්ෂ දෙයක්ද මගේ ස්ථාවරය නම් මන් දකින විදිහට මේ මූලධර්මයේ ප්‍රායෝගික යෙදීම තෝරගත් සුවිශේෂී අවස්ථාවලට විශේෂයෙන්ම වර්තමාන මොහොතේ අත්දැකීමට සීමා වෙනවා. මම එතරම් සම්පූර්ණම වෙනස් මතයක ඉන්නේ. මගේ ස්ථාවරය තමයි මේ මූලධර්මයේ අතීත වර්තමාන අනාගත කියන හැම කාලයකටම හැම අත්දැකීමකටම ආධාර වෙන විශ්වීය සත්‍යයක් කියන එක. හ්ම්. හොනේ. අපි මූලිකම කරුණෙන් පටංගමු. මූලාශ්‍රයට අනුව බලන්න දුකට හේතුව තෘෂ්ණාව. මේ තෘෂ්ණාව ඒක හටගන්නේ අර අපේ ආයතන හයම ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය දොරටු හයම පදනම් කරගෙන මෙතන තියෙන වැදගත්ම දේ තමයි මූලාශ්‍රය පැහැදිලිවම කියනවා මේ ඉන්ද්‍රිය හයේම තෘෂ්ණාව හටගන්නා මූලික යාන්ත්‍රණය එකමයි කියලා. ඇහැට රූපයක් පෙනිලා ඇලීමක් ඇතිවෙන විදියයි කනට ශබ්දයක් ඇහිලා ඇලීමක් ඇතිවෙන විදිහයි අතර මූලධර්මාත්මකව කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ එකම යාන්ත්‍රණයක් හැම ඉන්ද්‍රියකටම පොදුවේ පැවතීමෙන්ම ඔප්පු වෙන්නේ නැද්ද මේක කිසියම් අවස්ථාවකට සීමා වූ විශ්වීය ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් බව භද්‍රක ගාමිනී සූත්‍රයේදී බුදුන් වහන්සේ වර්තමාන මොහොතේ උදාහරණයක් ගත්තේ මේ තේරුම් ගන්න ටිකක් අමාරු විශ්වීය නීතිය බොහොම සරලව පහදලා දෙන්න පාවිච්චි කරපු ඉගැන්වීමේ උපක්‍රමයක් විදියටයි වර්තමානයේදී මේක අත්දැකීමෙන් තේරුම් ගත්තම ඉබේම වැටහෙනවා. අතීතයේ යම් දුකක් ආවා නම් ඒත් මේ චන්දරාගය නිසායි අනාගතයේ දුකක් වෙනවා ඒත් මේකම නිසායි කියලා. ඒ නිසා වර්තමාන අත්දැකීම කියන්නේ ඒ මහා සත්‍ය දකින පුංචි කවුලුවක් විතරයි. මම එතනදී එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකින්. ඔබ භද්‍රක ගාමිනී සූත්‍රය ගැන සඳහන් කරපු එක ඇත්තටම හොඳයි. මොකද ඒකෙම මගේ තර්කයත් ශක්තිමත් වෙනවා. බලන්න මූලාශ්‍රය පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ භද්‍රකට දේශනා කළේ මම ඔබට අතීතයේ දුක හටගත්ත හැටි කිව්වොත් ඔබට සැක හිතුනොත් එයිම අනාගතය ගැන කිව්වොත් සැක හිතෙන්න පුරුවන්. ඒ නිසා මම දැන් මෙතන ඉන්නවා, ඔබ ඔතන ඉන්නවා. මම දැන්ම ඔබට මේක ඇති වෙන හැටි පහදලා දෙන්නම් කියලා. ඇයි මේ හිතාමතාම අතීතයයි අනාගතයයි අයින් කරලා වර්තමාන අත්දැකීමකටම මේ සාකච්ඡාව සීමා කරන්නේ. මම දකින්න එක්කෙන් කියවෙන්නේ මේ අවබෝධය කියන එක වියුක්ත නීතියක් නෙවෙයි, ඒක ඒ මොහොතට ඒ સંદર્ભයට බැඳිලා තියෙන ප්‍රත්‍යක්ෂයක් කියන එක. ඒ වගේම මූලාශ්‍රය තවත් තැනක තියෙන ඊටම වැදගත් දෙයක් ලෝකයේ තියෙන හැම ප්‍රියමනාපදයක්ම තෘෂ්ණාව ඇති කරලා ඒ හැම තෘෂ්ණාවක්ම දුක ඇති කළා නම් අපි කවදාවත් ගැලවෙන්න බැරි විෂම චක්‍රයක හිර හැබැයි ඒකේම වෙන්නේ නැහැ. මූලාශ්‍රයේම කියනවා මේ ඝන සම්බන්ධතාවය ඇතුලේ අපිට වැඩ ගන්න පුළුවන් පැලිරක් තියෙනවා කියලා. මෙන්න මේ පැලිර තමයි මගේ තර්කයේ හරය. මේකෙන් කියවෙන්නේ ප්‍රියමනාප දේ සහ තෘෂ්ණාව අතර සම්බන්ධය ස්වයංක්‍රීය නොබින්දිය හැකි නීතියක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ අපි සිහිනුවන නැතුව ඒ අරමුණේ ඇලෙන තෝරාගත් අවස්ථාවලදී විතරයි. ඒ කියන්නේ යෙදීම විශ්වීය නෑ අවස්ථානුකූලයි. හ්ම් භද්‍රක ගාමිනී සූත්‍රය ගැන ඔබේ අර්ථකථනය රසවත්. ඒත් මම හිතන්නේ ඔබ එකේ ගැඹුර මඟහරිනවා. ඒක ඉගැන්වීමේ උපක්‍රමයක් විතරක් නෙවෙයි, ඒකෙන් මූලධර්මයේ ස්වභාවයත් පැහැදිලි කරනවා. බුදුන් වහන්සේ භද්‍රකගෙන් අහනවා මේ ගමේ ඉන්න කාට හරි කරදරයක් වුණොත් ඔබට දුක හිතෙනවද ඉන්නවද කියලා. භද්‍රක කියනවා "ඕ ස්වාමිනී මගේ නෑදියා හිතවතුන්ට කරදරයක් වුණාද මට දුකයි. අනිත් අය බලම එච්චර ගාණක් නැහැ" කියලා. එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ දුකට හේතුව අර හිතවතුන් කෙරෙහි තියෙන ඡන්ද රාගය. ඒ කියන්නේ ඇල්ම කියලා. මේ බලන්න ඊටාම නිශ්චිත පෞද්ගලික උදාහරණයකින් පටන් අරන් ඒ හරහා හැමදාටම හැමෝටම වළංගු වෙන පොදු මූලධර්මයක් එළිදරව් කරනවා. ඒකයි මම කිව්වේ වර්තමාන අධ්‍යක්ීම කියන්නේ විශ්වීය නීතියක් තේරුම් ගන්න තියෙන දොරටුවක් කියලා. ඒකෙන් මූලධර්මයේ විශ්වීය බව නැති වෙන්නේ නැහැ. ඒක තහවුරු වෙනවා. ඔබ එහෙම හිතන එක මට තේරෙනවා. නමුත් මම ඒකට අභියෝග කරන්න කැමතියි. එහිදී අවධාරණය වෙන්නේ තේරුම් ගන්නා ආකාරය ගැන. මම දැන් මෙතනදීම ඔබට දුකට හේතුව පහදා දෙන්නම් කියන ප්‍රකාශයම කොච්චර බලවත්ද? ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මේ සත්‍ය කියන එක පොතේ තියෙන නීතියක් වගේ හැමතැනටම ආදේශ කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අවබෝධ කරගන්න ඕනේ ඒ මොහොතේ ඒ අත්දැකීම තුලදීමයි. මූලාශ්‍රයේ කියන විදිහට අතීතය ගැන කිව්වොත් සැකසිතවිලි නිසා ඔබට ඒක පැහැදිලිව අවබෝධ කරගන්න බැරි වෙයි. ඒ කියන්නේ මේක බුද්ධිමය ව්‍යායාමයකට වඩා එහා ගිය ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන. යමක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ වර්තමාන මොහොත විතරයි. එහෙමනම් ඒ ඉගැන්වීමෙන් පෙන්වන්නේ විශ්වීය නීතියක් නෙවෙයි ඒ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන නැත්නම් අපිට අවබෝධ කරගන්න පුළුවන් සීමිත විශේෂිත ආකාරය ගැනයි. හොඳයි. එහෙමනම් අපි ඔබේ තර්කයේ තියෙන තවත් පැත්තකට යමු. ඔබ කියන විදිහට මේක විශේෂිත අවස්ථාවලට සීමා වෙනවනම් අර ප්‍රිය රූප සහ සාත රූප ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප හිතට සතුටු දේවල් සහ තෘෂ්ණාව අතර සම්බන්ධය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද මූලාශ්‍රයේ ඊටම පැහැදිලි සූත්‍රයක් තියෙනවා ලෝකේ ඇසට ප්‍රියමනාප සිත්කලු යමක් ඇත්නම් තෘෂ්ණාව හටගන්නේත් පිහිටන්නේත් එතරම්යි කියලා මේක ඇහැට විතරක් නෙවෙයි කනට නාසයට දිවට කයට, මනසට. මේ හැම ඉන්ද්‍රියකටම මේක පොදුයි. මේකෙන් පේන්නේ නැද්ද ප්‍රියමනාප අරමුණක් සහ තෘෂ්ණාව අතර සම්බන්ධය කොන්දේශි විරහිත විශ්වීය යාන්ත්‍රණයක් කියලා. ඒක අවස්ථාව අනුව වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒ තර්කය බලවත්. හැබැයි ඔබ නැවතත් මම කලින් සඳහන් කරපු අර පැලෙයිර කියන සංකල්පය මගහරිනවා. යෝගාවචරයෙක් එහෙම නැත්නම් භාවනා කරන්න කෙනෙක් ප්‍රයෝජනෙට ගන්නේ අන්න ඒ ඉඩකඩ. මූලාශ්‍රයම කියනවා ප්‍රියමනාප දෙයක් දුටු පමණින් හැම විටම තෘෂ්ණාව හටගන්නේ නැහැ කියලා. එතන කොන්දීසියක් තියෙනවා. සිහිනුවණින් තොරව ඒකේ ඇලෙන මොහොතේ විතරයි තෘෂ්ණාව හටගන්නේ. මූලාශ්‍රයට අනුව යෝගාවචරයක් පුහුණු වෙන්නේ දකින්න දේ දකින්න මාත්‍රෙන්ම නවතින්න. එහෙම වුණොත් විශාල තණ්හාවට ඉඩ නොලැබී යනවා. තණ්හාව නොඉපදීමක් එතන සිද්ධ වෙනවා. ඉතින් මේකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද? ප්‍රියමනාප අරමුණයි තෘෂ්ණාවයි අතර සම්බන්ධය ස්වයංක්‍රීය විශ්වීය නීතියක් නෙවෙයි. ඒක කොන්දේසි සහිතයි. සිහිය කියන සාධකයෙන් මැදිහත් වුනොත් ඒ ක්‍රියාවලිය නවතන්න පුළුවන්. නීතියක් නම් ඒක හැමෝටම එකසේ බලපාන්න ඕනේ නේද? සිහියෙන් ඉන්න කෙනාට ඒ නීතියෙන් ගැලවෙන්න පුළුවන් නම් ඒක කොහොමද විශ්වීය නීතියක් වෙන්නේ? ඔතනදී මම හිතන්නේ අපි දෙන්න නීතිය කියන වචනේ තේරුම් ගන්න විදිහේ වෙනසක් තියෙනවා. බලන්න ගුරුත්වාකර්ෂණ නීතිය විශ්වීයයි. හැබැයි මට පුළුවන් රොකට්ටුවක් හදලා ඒ නීතියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා අභ්‍යවකාශයට යන්න. ඒකෙන් ගුරුත්වාකර්ෂණ නීතිය නැති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රියමනාප දෙයක ඇලීම කියන නීතිය විශ්වීව ක්‍රියාත්මක වෙනවා. සිහිය කියන්නේ මේ නීතියේ බලපෑමෙන් මිදෙන්න අපි යොදා ගන්නා උපක්‍රමය. ඒකෙන් මූලික නීතියේ විශ්වීය බවට හානියක් වෙන්නේ නැහැ. ඇත්තටම සිහියෙන් ඒක නවත්තන්න පුළුවන්කම තියෙන්නේ ඒක එහෙම වෙනවා කියලා විශ්වයේව දන්න නිසා නේද? මේක තවත් පැහැදිලි කරගන්න අපි භාවනාවේ කාර්යභාරය ගැන කතා කරමු. ඔබ කියන විදිහට යෙදීම විශේෂිත නම් භාවනාවෙන් වෙන්න ඕනෙත් ඒ විශේෂිත අවස්ථාව කළමනාකරණය කරන එක විතරයිනේ. හරියටම හරි ඒක තමයි මගේ තර්කය. මෙතනදී මූලාශ්‍රය පැහැදිලිවම වෙනසක් දක්වනවා. පොත්තේ පතෙන් අහලා දන්න දෙනුම ඒ කියන්නේ සුතමය ඥානය සහ භාවනාවෙන් තමන්ගේ අත්දැකීමෙන්ම ලබන ප්‍රත්‍යක්ෂ දැනුම. ඒ කියන්නේ භාවනාමය ඥානය අතර. සුතමය වශයෙන් එනම අසා දැනගැනීමෙන් පවතින විට කාලපරතරයක් තියෙනවා. චින්තාමය වශයෙන් එනම් කල්පනා කිරීමෙන් පවතින විටත් කාල වෙනසක් තියෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා තුළම මෙතන මුහුණදීම වැටහෙනකොට තමයි ධර්මයේ තියෙන අකාලික ගුණය මතුවෙන්නේ. බලන්න විශ්වීය නීතියක් ගැන පොතේ තියෙන දෙයක් විදිහට බුද්ධිමය වශයෙන් දැනගත්තට දුක නැති වෙන්නේ නැහැ. දුකින් මිදීම සිද්ධ වෙන්නේ කොහොමද? හුස්ම වගේ තෝරාගත් එක නිශ්චිත අරමුණක, ඒ කියන්නේ විශේෂිත સંદર્ભයක හිත පිහිටුවාගෙන ඒ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉඳලා අර පැලිර හොයාගෙන එක බිඳ දැමීමෙන්. ඉතින් මේ ක්‍රියාවලියම යෙදීම තෝරාගත් අවස්ථාවනට සීමා වෙන බවට හොඳම සාක්ෂියක් නැවේද? අපි මුළු විශ්වයම එකපාර භාවනාවට අරමුණු කරගන්නේ නැහනේ. ඒක ඊටාම වැදගත් කරුණක්. නමුත් මම ඒක දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබ කියන විදිහට තෝරාගත් අරමුණක් මත කරන භාවනාව කියන්නේ පුහුණු පිට්ටනියක් වගේ. ඒක හරියට නියමුවෙක් සිමියුලේටර් එකක පුහුණු වෙනවා වගේ. ඕ පුහුණු වෙන්නේ පාලනය කරන ලද විශේෂිත තත්වයක් යටතේ. නමුත් මේ පුහුණුවෙන් ලබන හැකියාව ඔහුට ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ඕනෑම ගුවන් ඥානයක් පදවන්න යොදා ගන්න පුරන්. ඒ වගේම මූලාශ්‍රය කියනවා යෝගාවචරයා මුලින්ම ආනාපාන වගේ එක දෙකින් පටන් ගන්නවා. නමුත් ඒ පාලනය කරන ලද අවස්ථාව තුළ හේතුඵල ධම අවබෝධ කරගත්තම ඒ ප්‍රඥාව ඉන්පසෙ පිණ්ඩපාතේ යනකොට පාරේ යනකොට කතා කරනකොට වගේ ඕනෑම ඉන්ද්‍රිය දොරටුවකින් එන ඕනෑම අත්දැකීමකට යොදා ගන්න පුරවන වෙනවා. ඒ නිසා විශේෂිත පුහුණුවක් කියන්නේ විශ්වීය සත්‍යයක් අවබෝධ කරගැනීමේ මාර්ගයක් මිසක් ඒ සත්‍ය විශේෂිත අවස්ථාවකට විතරක් සීමා වෙනවා කියන සාක්ෂියක් නෙවෙයි. පුහුණුව විශේෂිතයි ඒක ඇත්ත. නමුත් ඒකේ නවෝධ කරගන්නා සත්‍ය විශ්වීයයි. හොඳයි. ඉතින් මේ ඔක්කොම සාකච්ඡා කරාට පස්සේ මගේ ස්ථාවරය තව තවත් තහවුරු වෙනවා. අපි කතා කරේ තෘෂ්ණාව දුකට හේතුවයි කියන මූලධර්මය ගැන වුණත් එහි ප්‍රායෝගික යෙදීම පොදු නීතියක් ලෙස සැලකන්න බෑ. මූලාශ්‍රයට අනුව විමුක්තිය මාර්ගයේ තියෙන්නේ තෝරාගත් නිශ්චිත අවස්ථාවල විශේෂිත සිහියක් වර්ධනය කර ගැනීම තුලයි. එහි සඳහන් වෙන අර පැලීර කියන ඉඩ ප්‍රයෝජනෙට අරගෙන ප්‍රිය අරමුණක් සහ තෘෂ්ණාව අතර තියෙන ස්වයංක්‍රිය වගේ පේන සම්බන්ධය බිඳ දැමීම තමයි භාවනාවේ කාර්යය. ඉතින් වැදගත්ම දේ වෙන්නේ විශ්වීය නීතියක් ගැන බුද්ධිමය වශයෙන් හිත හිතා ඉන්න එක නෙවෙයි වර්තමාන මොහොතේදී ඒ හේතුඵල සම්බන්ධය ප්‍රත්‍යක්ෂයෙන්ම කඩාකප්පල් කරන එක. ඒ නිසා එහි යෙදීම කොන්දේසි සහිතයි තෝරගත් අවස්ථාවට සීමා වූවක්. මගේ අවසාන සාරාංශය නම් මේ සාකච්ඡාවෙන් පෙනියන්නේ එක් විශ්වයේ මූලධර්මයක් ඇති බවයි. ඒ තමයි ප්‍රියමනාප දේ කෙරෙහි ඇති ඇල්ම එනම් චන්දරාගය දුකට හේතුවයි කියන එක. මේ න්‍යායමය සෑම කාලයකටම සෑම ඉන්ද්‍රිය අධ්‍යක්ීමකටම එකසේ ක්‍රියාත්මක වෙනවා. මූලාශ්‍රය සඳහන් වෙන විදිහට ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මක වෙන්නේ එකම යාන්ත්‍රණයක්. ඔබගේ තර්කයෙන් පවා පැහැදිලි වුණේ ඒ විශ්වයේ නීති අවබෝධ කරගන්න අපි පිවිසෙන්නේ භද්‍රක ගාමිනීට වගේ වර්තමාන මොහොතේ එක නිශ්චිත අත්දැකීමක් හරහා බවයි. නමුත් ඒ විශේෂිත අත්දැකීමෙන් අපිට හෙළිදරව් වෙන්නේ කාලය ඉක්මවපු විශ්වයේ සත්‍යයක්. ඒ අවබෝධය ලැබුණට පස්සේ ඒක අතීතයටත් අනාගතයටත් සියලු අත්දැකීම් වලටත් එකසේ ආදාළ බව පැහැදිලි වෙනවා. ඒක ඇත්ත. නමුත් ඒක හැමතැනම හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන නොබින්දිය හැකි විශ්වයේ නීතියක් විදිහට තේරුම් ගන්නවද? එහෙම නැත්නම් මොහොතින් මොහොත දක්ෂ ලෙස කළමනාකරන කරන්න ඕන විශේෂිත කොන්දේසි සහිත ක්‍රියාවලියක් විදිහට තේරුම් ගන්නවද කියන තැන තමයි අපේ මතභේදය තියෙන්නේ. මේ වෙනස ගැන තවදුරටත් ගවේෂණය කරන්න මූලාශ්‍රය අපිට ඊටාම පොහසත් බිමක් සපයනවා. The debate with ඔබව සාදරයෙන් පිළිගන්නමු. අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. දුක හටගැනීමේ මූලිකම යාන්ත්‍රණයක් ගැන. දැන් මූලාශ්‍ර ග්‍රන්ථයේ 86 වන පිටුවේ ඉඳන් 109 වන පිටුව දක්වා විස්තර වෙනවා අපේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් බාහිර ලෝකයට එක්ක ගැටුණු ගමන්ම තෘෂ්ණාව, ඒ කියන්නේ ඇලීම හටගන්නා හැටි. ඉතින් අපේ කතිකාවතේ කේන්ද්‍රීය ප්‍රශ්නේ වෙන්නේ මේ ක්‍රියාවලිය හැම වෙලාවෙම හැමෝටම ක්‍රියාත්මක වෙන හරියට ගුරුත්වාකර්ෂණය වගේ විශ්වීය නීතියක්ද එමත් නැත්නම් ඒක නිශ්චිත කොන්දේසි යටතේ විතරක් ඒ කියන්නේ ස්විච් එක දැම්මොත් විතරක් ක්‍රියාත්මක වන දෙයක්ද කියන එක. ඔව්. මම අද පෙන සිටින්නේ මේක අපේ පැවැත්මේ මූලික ගැලවෙන්න බැරි නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන නියාමයක් කියන ස්ථාවරය. මම අද තර්ක කරන්නේ මේක නිරන්තර නීතියක් නෙවෙයි ඒක පණ ගැන්වෙන්න නිශ්චිත කොන්දේසි ඕන කරන ඒ නිසාම නවත්වන්නත් පුරුවන් සාපේක්ෂ ක්‍රියාවලියක් බව පෙන්වන්නයි. හරි. එහෙනම් මගේ ස්ථාවරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම දකින්න විදිහක සාමාන්‍ය මිනිසියෙකුගේ මනස කියන්නේ ඒක නිර්මාණය වෙලාම තියෙන්නේ ප්‍රියමනාප දෙයකට ඇලෙන්න. ඒක තමයි අපේ ඩිෆෝල්ට් සෙකින් එක. මූලාශ්‍රයේ මේක හරිම පැහැදිලිව කොන්දේශියක් විදිහව දත්වනවා. ලෝකේ කොතනක හරි ප්‍රිය දෙයක්, සිත් ගන්නා දෙයක්, එහෙම නැත්නම් pāli භාෂාවෙන් කියන පිය රූපම් සාද රූපම් දෙයක් තියෙනවනම් එතන තණ්හාව හටගන්නමාමයි. මූලාශ්‍රයේ එත්තසා තණ්හා උපජ්ජමාන උපජ්ජති කියලා කියන්නේ ඒකයි. කියන්නේ එතනමයි තණ්හාව ඉපදෙන්නේ. ගැලවීමක් නැහැ. අපේ ඉන්ද්‍රියන් හයම මේකට යටත්. ඇස කන නාසය කියලා වෙනසක් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ එකම යාන්ත්‍රණයක්. අර මූලාශ්‍රයේ ඉන්න ලේකම්වරියගේ උපමාවෙන් මේක තවත් පැහැදිලි වෙනවා. විඥානයේ හරියට දෙපාර්ට්මන්ට් 6කටම සේවය සපයන එකම දක්ෂ ලේකම්වරියක් වගේ. ඇසින් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුණත්, ඒ හැම දෙයක්ම සම්බන්ධීකරණය කරන්නේ මේ එකම මධ්‍යස්ථානයෙන්. ඉතින් ඉන්ද්‍රියන් තියනකල්, ලෝකයා තියනකල් මේ ක්‍රියාවලිය අඛණ්ඩව විශ්වීයව සිද්ධ වෙනවා. ඒකයි මගේ අදහස. මම ඒකට එන සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්. ඔබ කියනවා මේක ඩීෆෝල්ට් සෙටින් එකක් කියලා. මං කියන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් සෙටින් එකක් කියලා. මේ යාන්ත්‍රණයේ নিরপেক্ষ නීතියක් නෙවෙයි ඒක හේතුඵල දහමකට අනුව සිදුවන සාපේක්ෂ ක්‍රියාවලියක් බවට මූලාශ්‍රය ඇතුළෙම ඕනතරම් සාක්ෂි තියෙනවා. බලන්නකෝ මූලාශ්‍රයේ යෝගාවචරයේ හැමනැත්නම් භාවනානුයෝගී කෙනෙක් ගැන කතා කරනවා. එයාට පුළුවන්ලු දැකීම කියන එක දැකින බව විතරක් විදිහට තේරුම් ගන්න. ඒ කියන්නේ රූපේ ලස්සනයිද කැතයිද කියලා විනිශ්චය කරලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සංවේදනයේ සංවේදනයක් විදිහටම දකින්න. මේකට පාවිච්චි කරන මේවලම තමයි සතිය. ඉකින් දකින වෙලාවෙම දකින බව මෙනෙහි කරගන්න පුළුවන් නම් තණ්හාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක හැදෙන එක වැළකෙනවා. එතකොට තණ්හාව ඉපදෙන්න සතිය නොමැති වීම කියන කොන්දීස්සේ ඕනමයි. ඒ වගේම මූලාශ්‍රයේ තියෙන අදුක්කමාසුක වේදනාව ගැන හිතන්න. ඒ කියන්නේ සැපත් නැහැ දුකත් නැහැ උපේක්ෂා සාගත විඳීමක්. ඒ වගේ වෙලාවකදී සැපේට තියෙන කෑදරකමත් දුකට තියෙන ගැටීමත් ස්වභාවයෙන්ම යටපත් වෙලා විශාල සංහිදියාවක් සිද්ධ වෙනවා. ඉතින් මේ උදාහරණ දෙකෙන්ම පැහැදිලි නේද? තණ්හාව හැම වෙලේම එකම විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව, අයි සිහිය නැතිකම කියන නිශ්චිත මානසික තත්වයන් යටතේ විතරයි කියලා. හරි. ඔබ යෝගාවචරයාගේ උත්සාහය ව්‍යතිරේකයක් විදිහට ගේනවා. ඒක හොඳ තර්කයක්. නමුත් මම මේ උපමාව දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහටට. මට අනුව නම් ඒ උත්සාහය විශාල පර්යත්නයක් කියලා මූලාශයම හඳුන්වන එකෙන්ම ඔප්පු වෙනා ඒක සාමාන්‍ය ස්වභාවික தත්ත්වයට හාත්පසින්ම විරුද්ධ දෙයක් කියලා. අර ලේනා මුහුද හිඳින්න ගන්න පර්යත්නය වාගේ කියලා කියන්නේ ඒකයි. මේ යෙදුමෙන්ම පැහැදිලි නේද? යටින් තියෙන නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රබල බලවේගයකට එරෙහිව අතිශය දුෂ්කර සටනක් කරන්න ඕන කියලා. එහෙමනම් ඒ යටින් තියෙන බලවේගය ඒ කියන්නේ තණ්හාව ඉපදීමේ යාන්ත්‍රණය විශ්වීය සහ නිරන්තර වෙන්න ඕන. යෝගාවචරයා කියන්නේ විතරේකය න්‍යාමයේ සාර්වත්‍රික බව දුර්වල කරනව වෙනුවට ඇත්තදම තවත් අහුරු කරනවා. ඒක හරියට ගුරුත්වාකර්ෂණය වගේ. අපි රොකට් එකක් යවන්න කොච්චර මහන්සි වුණත් ඒකෙන් ගුරුත්වාකර්ෂණ නීතිය බොරු වෙන්නේ නැහැ. ඒකෙන් ඔප්පු වෙන්නේ ගුරුත්වාකර්ෂණය කොච්චර ප්‍රබලද කියලා. ඔබ ගුරුත්වාකර්ෂණ උපමාව ගෙනාවා. ඒත් මම හිතන්නේ ඒක වැරදි උපමාවක්. ගුරුත්වාකර්ෂණය අපිට ඔෆ් කරන්න බෑ. ඒ තණ්හාව හැදෙන ක්‍රියාවලිය අපිට ඔෆ් කරන්න පුළුවන්. ඒකට තමයි මූලාශ්‍රය මාර්ගය පෙන්වන්නේ. ඉතින් වඩා හොඳ උපමාව තමයි විදුලි ස්විච් එක. අවිද්‍යාව සහ සතිය නැතිකම කියන ස්විච් එක ඔන්නිකේ තියෙන තාක්කල් බල්බය, ඒ කියන්නේ තණ්හාව පත්තු වෙනවා. ප්‍රඥාවෙන් සහ සතියෙන් ස්විච් එක ඔෆ් කරපු ගමන් බල්බය නිවෙනවා. ඔබ සඳහන් කරපු පටිච්ච සමුප්පාද ධර්මයේම මේකට හොඳම සාක්ෂියක්. ඒකේ සරල අදහස තමයි හේතුවක් තියෙන නිසා ඵලයක් ඇති වෙනවා කියන එක. මූලාශ්‍රය කියන විදිහට ඉමස්මින් සති ඉමං හෝති. ඒකින් අවිද්‍යාව කියන හේතුව නැති කළොත් තණ්හාව කියන ඵලය හටගන්නේ නැහැ. හේතුව නැත්නම් ඵලයක් නැහැ. ඒකෙන් පැහැදිලිවම පේනවා මේක කොන්දේසි විරහිත නිරන්තර ක්‍රියාවලියක් නෙවෙයි කියලා. නමුත් ප්‍රායෝගික යථාර්ථය බලන්න ඔබ කියන ඒ ස්විච් එක සාමාන්‍ය මිනිසියෙකුගේ ජීවිතේ හැමතිස්සෙම ඔන්න එකේ නේද තියෙන්නේ. හ්ම්. අවිද්‍යාව කියන හේතුව නිතරම තියෙනවා. ඉන්ද්‍රියන් බාහිර අරමුණු එක්ක ගැටෙන එක නිතරම වෙනවා. ලෝකීය නිරන්තරයෙන් අපේ ඉන්ද්‍රියන් ඉස්සරහට ප්‍රියමනාප ගේවල් ගෙනත් දානවා. ඒ කියන්නේ තණ්හාව හටගන්න ඕන කුන්දේශි හැම වෙලේම වගේ සපිරිලා එහෙමනම් ප්‍රායෝගිකව ගත්තම මේ ක්‍රියාවලිය අඛණ්ඩවම සිද්ධ වෙනවා. යෝගාවචරයා කියන්නේ කෝටියකට කෙනෙක් ඒකේන කරන දේ දිහා බලලා අනිත් කෝටියකටම බලපාන නීතිය සාපේක්ෂයි කියන්න පුළුවන්ද? මම අහන්නේ යම් ක්‍රියාවලියක් අපි කියමුකෝ 9.999ක් වෙලාවට සිද්ධ වෙනවා නම් ඒක විශ්වීය නීතියක් විදිහට සලකන එක වැරදිද? ප්‍රතිශතය නෙවෙයි වැදගත් මූලධර්මයයි. එක වතාවක් හරි ඒ ක්‍රියාවලිය නවත්වන්න පුළුවන් නම් ඒකෙන් ඔප්පු වෙනවා ඒක নিরপেক্ষ වෙනස් කරන්න බැරි නීතියක් නෙවෙයි කියලා. ඔබ සඳහන් කරපු අර ලේකම්වරියගේ උපමාවම ආයෙත් ගමු. ඒ උපමාවෙම කියවෙනවා ඒ ලේකම්වරිය රාජකාරියේ නොයේදී විවේකීව ගත කරන අවස්ථාවක් ගැන. ඒ වෙලාවට එයා සම්පූර්ණ විවේකීව, චාම්ව, සැහැල්ලුව ගත කරන බවයි කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? විඥානයේ නිරන්තරයෙන්ම තණ්හාව හදන විදිහට ඉන්ද්‍රියන්ට බැඳිලා නැහැ කියන එක. සතියා ප්‍රඥාව වැඩෙනකොට ඒ ලේකම්වරියට නිවාඩු ගන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය දත්ත ආවත් ඒවට ප්‍රතිචාර දක්වලා තණ්හාව හදන වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මූලාශ්‍රයේ තවදුරටත් කියනවා යෝගාවචරයට නරක දේ ඇතුළෙත් ඒ කියන්නේ අප්‍රිය දේ ඇතුළෙත් පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන් කියලා. එතකොට එයාට ප්‍රිය අප්‍රිය කියන බෙදීමෙන් මිදෙන්න පුළුවන්. ඒ බෙදීම නැති තැන තණ්හාවට ඉපදෙන්න පදනමක් නැහැ. ඉතින් මේක ක්‍රියාත්මක වෙන්නේ පුහුණු නොවුණු අවිද්‍යාවෙන් යුතු මනසක් තියෙන වෙලාවක විතරයි. ඔබ කියන ඔය විවේකී අවස්ථාව මම දකින්නේ ක්‍රියාවලියේ නැවතීමක් විදිහට නෙවෙයි ඒක తాවකාලික යඩපත් කිරීමක් විතරයි හරියට වේල්ලක් බැඳලා ගඟක වතුර පාලනය කරනවා වගේ වේල්ල තියෙනකල් වතුර පාලනය වෙනවා ඒත් ගඟ ගලන එක නවතින්නේ නැහැ ගඟේ ස්වභාවය ගැලීම ඒ වගේ තමයි මනසේ ස්වභාවය මම කිව්වේ ඩිෆෝල්ට් එක තණ්හාව ඇති කිරීම භාවනාව කියන වේල්ලෙන් එක తాවකාලිකව පාලනය කරාට යටින් තියෙන නියාමේ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රියමනාප දෙයක් තියෙන හැමතැනම තණ්හාව හටගන්නවා කියන මූලික නීතිය යෝගාවචරයා වේලක් බැඳා කියලා අහොස් වෙන්නේ නැහැ. ඔහු කරන්නේ ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කොන්දේසි ටික. ම්ම් తాවකාලිකව නැති කරන එක විතරයි. නීතිය හැවම තියෙනවා. ඔබ తాවකාලික කිව්වා ඒත් මූලාශ්‍රය කියන්නේ Nirodha ගැන සම්පූර්ණයෙන්ම නැති කිරීමක් ගැන. ඒක తాවකාලික දෙයක් නෙවෙයි. යම් ක්‍රියාවලියක් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්න, නැති කරන්න පුළුවන් නම් ඒක සදාකාලික නීතියක් වෙන්නේ කොහොමද? ඔබ කියන විදිහද මේක ගුරුත්වාකර්ෂණය වගේ නම් අපිට කවදාවත් ගුරුත්වාකර්ෂණය නිරුද්ධ කරන්න බෑ. ඒත් මූලාශ්‍රයේ පැහැදිලිවම කියනම තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන් කියලා. අර ක්‍රියාවලිය තේරුම් ගත්තම විශාන තණ්හාවට ඉඩ නොලැබියාමක් සිද්ධ වෙනවා කියලා සඳහන් වෙනවා නේද? මේන අදහස් වෙන්නේ එහි ක්‍රියාකාරීත්වේ නිරන්තර නෑ. ඒක ප්‍රඥාවයි සතිය තියනවද නැද්ද කියන එක මත තෝරා බේරා සිදුවෙන දෙයක් කියන එක. ඔව්. ඒක බලවත් නැඹුරක් වෙන්න පුළුවන්. පුළුවන් පුරුද්දක් වෙන්න පුළුවන්. ඒත් ඒක වෙනස් කරන්න බැරි සදාකාලිකව ක්‍රියාත්මක වෙන නීතියක් නම් නෙවෙයි. ඉතින් මගේ අදහස සාරාංශගත කළොත් මූලාශ්‍රය ග්‍රන්ථය අපේ අත්දැකීම් පාලනය කරන ප්‍රබල මූලික යාන්ත්‍රණයක් තමයි ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය අවිද්‍යාවෙන් යුතු මනසකට ඉන්ද්‍රිය සංවේදනයන් නිසා තණ්හාව හටගැනීමේ මේ ක්‍රියාවලියෙන් ගැලවීමක් නැහැ. ඒක නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සාර්වත්‍රික යථාර්ථයක්. භාවනා මාර්ගය කියන්නේ අර ලේනා මුහුද හිඳවන්න හදනවා වගේ මේ සදාකාලික අතිප්‍රබල බලවේගයට එරෙහිව දරන දැවැන්ත අස්වාභාවික උත්සාහයක්. ඒ උත්සාහයේ පැවැත්මෙන්ම යටින් තියෙන නීතියේ බලවත්කම තහවුරු වෙනවා. මගේ අවසන් දිගමනේ නම් මූලාශ්‍රයේ විස්තර වෙන්නේ নিরপেক্ষ නීතියක් නෙවෙයි කොන්දේසි මත පදනම් වූ වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවලියක් බවයි. තණ්හාවේ හට ගැනීම විශේෂයෙන්ම සතියේ සහ ප්‍රඥාව නැතිකම වගේ නිශ්චිත සාධක මත සම්පූර්ණයෙන්ම රඳා පවතිනවා. ඒ සාධක ඉවත් කරන්න පුළුවන් නිසා ක්‍රියාවලියත් නවත්තන්න පුළුවන්. භාවනා නියෝගයාගේ මාර්ගය කියන්නේ ව්‍යතිරේකයක් නෙවෙයි ඒක මේ ක්‍රියාවලිය සාපේක්ෂයි කියන එකට තියෙන හොඳම සාක්ෂිය. ඒ තුලින් පේන්නේ මේ යාන්ත්‍රණය නැවතියලා තිබවත් පුහුණු මනසක් තුල එය බලනු පැවැත්වන බවත්. ඒක විශ්වීය නැඹුරුවක් වෙන්න පුළුවන්. නමුත් වෙනස් කළ නොහැකි නීතියක් නම් නෙවෙයි. අපේ මේ කතිකාවතෙන් එක දෙයක් නම් පැහැදිලි දුක හටගැනීමේදී අපේ ඉන්ද්‍රියානුසාර අත්දැකීම් කොයිතරම් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනවද කියන එක අපි එකඟ නොවුනත් ඒ මූලික කාරණේ ගැන සැකයක් නැහැ. ඉතින් මේ ක්‍රියාවලිය ගුරුත්වාකර්ෂණය වගේ වෙනස් කරන්න බැරි නිරන්තර නීතියක්ද? එහෙමත් නැත්නම් විදුලි ස්විච්චයක් වගේ කොන්දේසි මත ක්‍රියාත්මක වන නවත්තන්න පුළුවන් ක්‍රියාවලියක්ද කියන එක තේරුම් ගැනීම මූලාශ්‍රය විස්තරවන විමුක්ති මාර්ගය අවබෝධ කරගන්න අතිශයින්ම වැදගත් වෙනවා.